එක් කලක භාගතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේලුවනේ වේලුවනාරාමේ වාසය කරනවා. කලන්දක නිවාප කියලා කියන්නේ ලේනුන්ට අබේදානය දුන්නා. එහෙනම් මොකද එක්තරා රජ කෙනෙක් උයන් ක්‍රීඩා කරන්න උයනට ගොස් රාමතින් මත් වී නිඳට වැටෙනහම ඒ අතවැසි ජනතාව රජුරු අතහැරලා යනවා. ඒ වෙලාවේ රාගලි ඒ ගස් බෙනයක හිටපු හලු සර්පේ එළියට ඇදිලා තියෙනවා රජුරුව දෙසට යන්න. ඉතින් වෘක්ෂ දේවතාව එවල් කල්පනා කරලා තියෙනවා රජතුමාව බේර ගන්න ඕන කියලා ලේනෙක්ගේ වේශයෙන් ඇවිල්ලා රජතුමාගේ කන ළඟට ඇවිල්ලා හඬ නගලා රජුරුවම බුදුන. ඒ නිින්දෙන් නැගිටවීම නිසා රජුරුව නිින්දෙන් නැගිට්ටා කියලා දැනගෙන සර්පයා ආපහු හැරෙනවා. රජතුමාට තේරෙනවා වෙච්ච සිද්ධිය මොකක්ද කියලා. ඒ හින්දා එතෙන් පටන් ඒ වනයේහි ලේනුන් මැරීමට තහනම් සහ ලේනුන් බත් පැටුක් දුන්නා. يعني ලේනුන්ට ආහාර දුන්නා. කියන හින්දා කලන්දක නිවාප කියන්නේ ලේනුන්ට අබේ දාණය දුන්න ස්ථානය කියලා කියනවා. වේලුවණය කියලා කියන්නේ උණගස් වලින් සැදි වනයක්. මනරම්බු වනයක් නේද? මේ උණගස් කියලා කියන්නේ අතිශයින් සිසිල තියෙන අතිශයින් දැකුම් කළු ගහක්. අපි දැකලා තියෙනවා දැන් අපේ නුවර දිහාවෙම නිල්ුණ බහුල වශයෙන් තියෙන තැන්වල බොහොම කැමැත්තෙන් ආශ්‍රය කරන්න පුළුවන්. ඊළඟ මොකද මේ ජලය ආශ්‍රිතව හැදෙන්නේ. මේ වේලුවණය නැත්තම් කලන්දක නිවාපය කියන ඒ ආරාමය ඒ වේලුවන ආරාමයේ රජගහ නුවර ආශ්‍රිතව පිහිටි වනය තමයි තියෙන්නේ. භාගතුන් වහන්සේ මේ වේලුවන ආරාමයේ වැඩවසන සමයේහි බොහෝ ಜಾති භූමික භික්ෂූන් මේ ಜಾති භූමක කියලා කියන්නේ මේ ಜಾති භූමි කියලා පාලිය හඳුන්වන්නේ මේ සක්‍රයාවත් සුයාමයාවත් නැත්නම් මේ වෙන දෙවි කෙනෙක් උපන්න ස්ථානයක්වත් කොසල් රජුරවත් වංකී බ්‍රාහ්මණයා තු මහ ශාවකෝ ආදී වෙන ශ්‍රේෂ්ඨයෝ උපදිච්ච ස්ථානයක්වත් නෙමෙයි. ಜಾති භූමිය කියලා හඳුන්වන්නේ දසදහසක් සක්වලවල් කම්පා කරමි උපන්න තිලෝගුරු බුදුරජාන් වහන්සේ උපදිච්ච ස්ථානයක්. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උපදිත ස්ථානයට තමයි ජාත භූමි කියලා හඳුන්වන්නේ. මේ ජාත භූමික භික්ෂූන් කියලා කියන්නේ කිඹුල්වත් පුරෙහි සිට පැමිණෙන භික්ෂූන් භාගතුන් වහන්සේ කරා ඇවිත් වැඳ පැත්තකට වෙලා වාඩිලා ඉන්නවා. එකත් පසක වාඩිලා ඉන්නවා කියලා කියන්නේ. එකත් පසක කියලා කියන්නේ ඊටා දුරින් නෙමෙයි. ඊටා ළඟිනුත් නෙමෙයි. මොකද ඊටා ළඟින් ඉන්නකොට සමහර කතා කරනකොට බාධා පැමිණෙන පුළුවන්. සමහරට හදිස්සිය කෙලුණත් විසිරෙන්න පුළුවන්. එන්නේ ඊට ළඟින් ඉඳ ගන්න හැලු. ඊට දුරින් ඉඳ ගන්නෙත් නැහැලු. කෙලින්ම ඉස්සරහින් ඉඳ ගන්නෙත් නැහැලු. තනිකරම පැත්තකින් ඉඳ ගන්නෙත් නැහැලු. මෙහෙම මේ ආසන්නෙන් තාම ආසන්නෙත් නෙමෙයි, ඊටාම දුරත් නෙමෙයි. ඒකට සාමාන්‍යයෙන් කතා කරන්න සුදුසු තරම් දුරකින් පැත්තකින් වාඩුණා කියන එක තමයි එකක් පස්සක වාඩුණා කියලා හඳුන්වලා තියෙන්නේ. අනිත් එක එතන කියලා කියනවා තමන්ගේ අර ශරීර ගන්ධය දහඩිය ගඳවත් නැත්නම් ශරීර ගන්ධයවත් බුදුරජාන් වහන්සේට දැනෙන්නේ නැති පරිදි ප්‍රතිවාතයේ දිනගන්නෙත් නැහැ. يعني වාතය හමාගෙන තමන්ගේ ශරීර ගන්ධය බුදුරජාන් වහන්සේගේ පැත්තට යන පැත්තට වාඩි වෙන්නේ නැහැ කිය. ඒ ගෞරව සහිතව වාඩි වුණා කියලා කියන්නේ ඒකයි. එහෙම මේ ජාත භූමික භික්ෂූන් 500ක් පමණ බුදුරජාන් වහන්සේ බහැදකලා වන්ද නමස්කාර කරලා එකත් පසක වැඩ ඉනවා. එන්න ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලාගෙන් භාගතුන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. භික්ෂූනි තමන් අල්පේච්ඡ වෙලා තමන් අල්පේච්ඡ බවට පත් වී අල්පේච්ඡ කතාව භික්ෂූන්ට උගන්වනවද එහෙම නැත්නම් දේශනා කරනවද තමන් සන්තුෂ්ට වෙලා ඒ කියන්නේ තමන් සන්තෝෂයටපත් වෙලා සන්තෝෂ වීමේ ಗುಣ අනෙක් භික්ෂුවට දේශනා කරනවද තමන් විවේකයෙන් වාසය කරලා අවිවේක ಗುಣ අනික් භික්ෂුන්ට දේශනා කරනවාද? තමන් අසංසග්ගවි ඒ කියන්නේ මුසු නොවි මම මේ දසකතා වස්තුන් මත තේරුම් කරනවා අනික් භික්ෂූන්ටත් අසංසග්ග වීමේ ආනිසංස දේශනා කරනවාද? තමන් වීර්ය ආරම්භ කර අනික් භික්ෂූන්ටත් වීර්ය ආරම්භ කරන්න කියලා දෙනවද? දේශනා කරනවද? තමන් සීල සම්පන්න වී සීල සම්පන්න වීමේ ಗುಣ සහ සීල සම්පන්න වීමට අදාළ කරුණු අනික් භික්ෂූන්ට දේශනා කරනවද? තමන් සමාධි සම්පන්න වී සමාධි සම්පන්න වීම අනික් භික්ෂුන්ට දේශනා කරනවද? තමන් ප්‍රඥා සම්පන්න වී ප්‍රඥා සම්පන්න වීමේ ගුණ අනික් භික්ෂුන්ට දේශනා කරනවද? තමන් විමුක්ති සම්පන්න විමුක්ති සම්පන්න වීමේ ගුණ අනික් භික්ෂුන්ට දේශනා කරනවද? තමන් විමුක්ති ඥාන දර්ශන නම් වූ විමුක්තියට පත්වීමෙන් පස්සේ ලැබෙන ප්‍රත්‍යවේක්ෂා ඥාන සහිතව ඉඳ අනික් භික්ෂූන්ට ඒ ඥාන ලැබීමේ ගුණ දේශනා කරනවාද මෙන්න මේ වගේ දස කතා වස්තුන්ම Tamanට තිබිලා දස කතා වස්තු ලාභී කියන එක අනික් භික්ෂූන්ට දස කතා වස්තු ලාභී වීමට දේශනා කරන කවුද මේ භික්ෂූන් ඉන්නේ ජාත භූමියේ කියලා බුදුරජාන් වහන්සේ අහනවා දැන් ත්‍රිපුල් වතෙන් කවුද භික්ෂූන් ඉන්නේ කියලා මේ අහන්නේ අපේ අට කතාවේ සඳහන් වෙනවා ඇයි බුදුහාමුදුරුවෝ ඇහුවේ නැත්තේ සුද්ධෝදන මහරජුරෝ කොහොමද හොඳින් ඉන්නවද කියලා. ඇයි ඇහුවේ නැත්තේ ප්‍රජාපති ගෝතමී දේවිය හොඳින් ඉන්නවද කියලා. නැද්ද කියලා. ඇයි ඇහුවේ නැත්තේ සක්කෝදන රජුරෝ සුක්කෝදන රජුරෝ දෝතෝදන අමිතෝදන රජුරෝ එහෙම නැත්තම් අමිතා දේවිය නැත්තම් ශාක්‍ය මණ්ඩලය හොඳින් තියනවද එහෙම කියලා ඇහුවේ නැත්තේ ඇයි? මොකද කියනවා නම් බුදුරජාන් වහන්සේ ධර්මයට ගරු කරනවා. බුදුරජාන් වහන්සේගේ තියෙන ධර්ම ගරුත්වය හින්දා තමයි එහෙම ඇහුවේ නැත්තේ. බුදුරජාන් වහන්සේ කැමති ප්‍රතිපත්ති ගරුක භික්ෂූන්ට ප්‍රතිපත්තියේ යෙදෙන අනුන්න ප්‍රතිපත්තියේ යොදවන භික්ෂූන්ට තමයි බුදුරජාන් වහන්සේ වැඩියෙන් කැමති. ඒ හින්දා වෙන කෙනෙක් ගැන අහන්න නැතුව මේ ප්‍රතිපත්ති ගරුක භික්ෂූන් ගැනම අහන්න. එහෙම ඇහුවාම හරියට එක හඬින් මේ භික්ෂූන් සියල්ලම මන්තානිපුත්ත පුන්නතෙරුන් ස්වාමීනි භාගතුන් වහන්සේ මන්තානිපුත්ත පුන්නතෙරුන් කියලා එක හඬින් කියනවා. ඒක උදාහරණයකට කියලා තියෙන්නේ අර මොනරු රැස් වෙලා ඉන්නකොට මොනරු කොහොමත් මේඝ ගර්ජනා කරනකොට කෑ ගහනවා. ඒ කියන්නේ වැස්සකට පළමුව පොරවනකොට මොනරු හඬ නගනවා. මොනරු සමූහයක් එක තැනක ඉන්නකොට එක පාට මේඝ ගර්ජනාවක් ඇහුන ගමන්ම මොනරු එක හඬින් ඒ නාද කරනවා වගේ අහපු ගමම ප්‍රශ්නෙට උත්තරේ දුන්නාලු මන්තානි පුත්ත පුන්නහාමුදුරුවෝ ධනපන්නාංශගේ. ඒකේ නිදාන කතාව මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කරන අවස්ථාවේ 20000ක් භික්ෂුන් සමග එහි ප්‍රධාන භික්ෂුවක්ව වැඩ ඉන්න කිරාතඥ භික්ෂූන් අතරින් නග්ග අඤ්ඤා කොණ්ණඤ්ජ හාමුදුරන්ගේ නැගණියගේ පුතණුවන් තමයි මේ මන්තානි පුත්ත පුන්න තෙරුන් කියලා. ඒ අඤ්ඤා කොණ්ණඤ්ජ මහ තෙරුන් ඒ කිඹුල්වතට වැඩමවපු ගමනේදී තමන්ගේ නැගණියගේ පුත්‍රත්වය පැවිදි කරනවා. පැවිදි කරලා අවවාද දුන්නාම ඒ මන්තානිපුත්ත පුණතරු ඒ අවවාදෙන් ත්‍රිපිලිස ව්‍යාපත් රහත් බවට ප්‍රවේණිනවා. උන්වහන්සේ යටතේ භික්ෂූන් 500ක් වැඩ ඉන්නවා. ඒ උන්වහන්සේ යටතේ ඉන්න භික්ෂූන් 500 නම උන්වහන්සේගේ අවවාදයේ පිළිහිටලා රහත් බවට පැමිණෙනවා. ඒ රහත් බවට පැමිණෙන අවස්ථාවේ බුදුරජාන් වහන්සේ වැඩගහ නුවර වේළුවනාරාමේ කලන්දක නිවාපනම් වූ වේළුවනාරාමයේ තම වැඩ ඉන්නේ. මේ භික්ෂූන්ට ඕනකමක් ඇති වෙන බුදුරජාන් වහන්සේ බැහැරහි. ඒ භික්ෂූන් යන්න ඕනේ කියලා කිව්වහම මන්තානිපුත්ත පුන්නතෙරු ප්‍රථමයෙන්ම භික්ෂූන්ව යවනවා. යවලා තමන් පස්සේ එනවා කියලා හිතනවා. මොකද හිතනවා මම සහපිරිවරින් භාගතුන් වහන්සේ ළඟට යන්නේ හොඳ නෑ පළවෙනිවතාවට. මෙන්න මේ කාරණේ හින්දා තමයි මේ භික්ෂුන් 500 නම යන්නේ. අහපු ගමන්ම තමන්ගේ ආචාර්යවර කිඹුල් වතේ ඊරසඳ වගේ ප්‍රසිද්ධයි. ගුණවත්ම භික්ෂුවක් හැටියට අනෙක් භික්ෂුන් ගුණවත්භාවයෙන් නැත්තම් තමන්ගේ ගුණයන් ධාන මාර්ගඵල වැඩිවීමට යොදවන භික්ෂුවක් හැටියට ප්‍රසිද්ධයි. එහෙනම් එක හඳින්ම මන්තානිපුත්ත පුණ්හාමුදුරුවෝ ගැන කියනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඇයි මන්තානිපුත්ත පුණ්හාමුදුරුවෝ ගැන ඇහුවේ? එහෙම භික්ෂුවක් ගැන ඇහුවේ කියලා කියනකොට මෙතන ගොඩාක් විස්තර මේ අටුවා මේ සඳහන් වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කොහොම ධර්ම ගෞතයක් සහිතව හිටියද කියන එක. මොකද බුදුරජාන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කර අන්නේ නිසාලු. මේ ගිහිගේ වාසය දුෂ්කරයි. පැවිදි වීම බොහොම නිදහස් කියලා ධර්මයට ගරු කරපු හිඳලු පැවිදි වුණා අබිෂ්ඨමය කලේ. අනිත් එක තමයි බුදුරජාන් වහන්සේ මහා කස්සප තෙරුන් අබිෂ්ඨමණය කරලා භද්‍රකාපිරාණිය සමග අබිෂ්ඨමණය කරලා බුදුන් ඉන්න දිශාවට ගමන් කරගෙන එනකොට එක්තරා තුම්මං හන්දියකදී ඒ භද්‍රකාපිලානිය අමතලා ඒ පිප්පලි මානවක අවුරුදු ස්කෝලේ කරලා ඉවරලා කියනවා පැවිදි වෙලත් අපි දෙදෙනා එකට ගමන් කිරීම සුදුසු නෑ. ඒකින්ද අපි දෙන්න පාරවල් දෙකට යනවා. මේ වෙලාවේ බද්ද කාපිලානිය ඒ පිප්පලි මානවකට වැඳලා පැදකුණු කරලා සමුදෙනවා කල්ප ලක්ෂයක් පුරපු පාරමී කල්ප ලක්ෂයක් එකට හිටියා. අද අපි වෙන් වෙනවා කියලා. අන්නේ වෙලාවේ ඒ උත්තම පුද්ගලෝ දෙන්න වෙන්වීම නිසා මහා භූමිකම්පාවක් හටගන්නවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ආවර්ජන කරලා බලනවා ඇයි මේ භූමිකම්පාව සිද්ධ වුනේ බුදුරජාන් වහන්සේට වැටහෙනවා මේ බද්දකාපිලාණියයි පිප්පලිමානවකයි අබිනිෂ්ක්‍රමණය කරපු නිසා ධර්ම ගරුතාවයේ හින්දා බුදුරජාණන් වහන්සේ ගව් තුනක් පෙරමගට වඩිනවා. පෙරමගට වැඩලා ඒ එක්තරා රුකක් මුල බුද්ධ ශ්‍රීය විහිදුවමින් ඒ කියන්නේ සවනක් ඒ කියන්නේ ආය වර්ණයකින් යුක්ත වූ බුද්ධ රශ්මී පුංජයන් පිට කරමින් ඒ මුළු වනයම ඒකාලෝක කරමින් පුංජයන් කියන්නේ රශ්මි බෝල් ගුලි වශයෙන් ඒ ඒ තැන් වලින් නිකුත් වෙනවා නිකුත් වෙලා ගිහිල්ලා යම් තැනක වදිනවද එතන පුපුරනවා ඒවා විසිරිලා නැවත පුංජයන් වශයෙන් ගිහිල්ලා තව තැනක හැප්පෙනවා මෙන්න මේ ආකාරයට හිරු දහසක් නැග සිටියා වගේ ඒකාලෝක වුණා වගේ ඒ වනයම ඒකාලෝක කරමින් සවනක් රශ්මි විහිදුමින් ඉන්නේ බුදුරජාන් වහන්සේ එහෙම ගෞරවයක් දක්වන්නේ මේ ධර්මයේ තියෙන ගරුතාවයෙන්. නැත්නම් බුදුරජාන් වහන්සේට එහෙම පැමිණලා ඉන්න හේතුවක් නැහැ. බුදුරජාන් වහන්සේ කියන්නේ ලෝකයේ අසම වූ පුද්ගලයා. ප්‍රතිපුද්ගලයා කියන්නේ බුදුරජාන් වහන්සේට සමාන කරන්න හිතන්නවත් පුද්ගලෙක් නෝකේ නැහැ. ඒ ධර්ම ගරුත්වයෙන් ඉන්නවා. එතෙන්දී පොලි මානවක වැඳ වැටිමින්, ධන ගසමින් වැඳ වැටිමින් තමයි දිගට මේ ප්‍රශ්න පත්‍රයට ආපු වෙලේ ඉඳලා වැඳ වැටිමින්. ඒ වෙලාවේ පිප්පලි මානව කියනවා ඔබ වහන්සේ මගේ ශාස්ත්‍ර මම පැවිදුනේ ඔබ වහන්සේ නිසා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් මම ඔබගේ ශාස්ත්‍ර. ඔබ පැවිදුනේ මා නිසා. ඒ කාශ්‍යප කවුරු හරි යම්කිසි පුද්ගලෙක් ශාස්ත්‍රු නොවි මේ වචන කිව්වා නම් ඔහුගේ හිස නටුවෙන් ගිලිහුණ gediyak මෙන් ඉබට ඇදගෙන වැටෙනවා. ඒ තරම් ಗುಣ සම්පත්තියක් කාශ්‍යප හඳුරන්න තියෙනවා. ඒ කියන්නේ කාශ්‍යප හඳුරව රවට්ටන්න හිතාගෙන කවුරු හරි පුද්ගලෙක් කිව්වා නම් ඔව් මම තමයි ඔබගේ ශාස්ත්‍රය කියලා අන්න එහෙම පුද්ගලයෙකුට මේ ලෝකේ පවතින විදියක් නැහැ. ඒ තරම් ගුණයක් කාශ්‍යප හාමුදුරන්ට තියෙනවා. ඒ නිසා ඔහුගේ හිස ඒ වෙලෙම ගැලවිලා බිමට වැටෙනවා කියන්නේ. මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේගේ ධර්ම ගරුත්වයට තියෙන එක උදාහරණයක් තමයි ගෞතම කාශ්‍යප තෙරුන් නිසා ඉදිරියට යෑම. යොදුන් 100ක් ඉදිරියෙන් තියෙනවා මහා කප්පින රජුරෝ සමග දහසක් කැමතියන් අබනිෂ්ක්‍රමණය කරලා එනකොට. ඒ කතාව මෙහෙමයි මහා කපිල රජුරෝ එක්තරා දේශයක රජ කරන කාලේ ප්‍රසිද්ධ කරනවා මෙන්න මේ වගේ දා. යම්කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේ පුදුනා කියලා කිව්වොත් බුද්ධෝ ලෝකේ උපන්නෝ යනාදි වශයෙන් මට ආරංචිය ගෙනාවොත් මම තැගි දෙනවා. ධර්මයේ උපන්න කියලා කිව්වොත් තැගි දෙනවා. සංඝයා වහන්සේ උපන්න කියලා කිව්වොත් තැගි දෙනවා කියලා. මේ බොහෝ කාලයක් තිස්සේ තව යහළුවන් දහසක් දෙනා සමග ඔවුන්ගේ බිරින්දෑවරුන් සමග පෙරම් පුරාගෙන එන මහා කප්පින රජුලෝ එක්තරා දවසක වෙළඳුන් පිරිසක් ඒ කප්පින රජුරුවන්ව සොයාගෙන එනවා මේ සවැත් නුවර සිට පැමිණෙන. මේ වෙලාවේ රජුරුව උයනේ ඉන්නේ. ඇමතියන් දහසක් සමග. මේ වෙළඳු ඇවිල්ලා කිව්වහම බුදුහාමුදුරුවෝ ලෝකේ උපන්නා. බුදුජන් වහන්සේ ලෝකේ උපන්නා කියන එක ඒ බුද්ධ රත්නය වෙනුවෙන් ලක්ෂයක් ආවණු දෙනවා කියලා ඒ ආරංචිය ගෙනා පමණ කියන. ඊට පස්සේ ධර්මයේ උපන්නා, සංඝයා වහන්සේ උපන්නා කියලා කිව්වම තව ලක්ෂ ලක්ෂ දෙනවා කියලා කියනවා. ඊට පස්සේ එහෙමම තීරණය කරනවා එහෙමම අපි යනවා. ආයි මාලිගාවට යන්නේ නැහැ. ඊට පස්සේ ලක්ෂයක් දෙනවා පොර අපේ ලක්ෂයක් නැහැ. ඒකට කියනවා දෙවියට ගිහිල්ලා කියන්නේ මම ලක්ෂ 3ක් දෙන්න කිව්වා. දෙවිය ඊට කඩිය දෙයි කියලා කියනවා. ඊට ඊට පස්සේ ඉතින් ඒ වෙලඳ කියනවා ඔබ වහන්සේ එහෙම කිව්වට අපිට ගියාම මරුන් කන්නේ. කිසිම සාක්ෂියක් නැහැ නේ කියලා. ඊට පස්සේ රජුරු තමන්ගේ මුද්ද ගලවලා දෙනවා. මේ මුද්ද පෙන්නලා ගිහිල්ලා කියන්න කියලා. කියලා අපි ගියා කියලා කියන්නත් කියනවා. කියලා එහෙම මේ දහසක් ඇමතියන් සමග පිටත් වෙනවා. ඒ පිටත් වෙනකොට ගඟවල් තුනක් තරණය කරන්න බැරි ගඟවල් තුනක් සත්‍යක්‍රියා කරලා නවත්තලා තමයි තරණය කරන්නේ. මේ වෙලෙන්දු ගිහිල්ලා ඒ රජ දේවියට කිව්වහම රජ දේවිය එක රත්නයකට බුද්ධ රත්නය වෙනුවෙන් ලක්ෂ 3ක් දෙනවා, ධර්ම රත්නය වෙනුවෙන් ලක්ෂ 3ක් දෙනවා, සංඝ රත්නය වෙනුවෙන් ලක්ෂ 3ක් දීලා ලක්ෂ 12ක් දීලා ඒ ඒ අමතියන්ගේ භාර්යාව දහස සමග ඒ භාර්යාවත් ඊට පිටුපසින් ඒ රජුරුගේ මාර්ගය මේ ගංගවල තුන තරණය කරපු තැන බුදුන් වහන්සේ ගව් 100ක් මෙහාට ඇවිල්ලා එතන වරින් ඒ මහා කප්පින රජුරෝයි ඒ දහසක් කැමති වෙන ආවහම බුදුන් වහන්සේ ධර්ම දේශනා කරපු ගමන් සෝවන් ඵලයටපත් වෙනවා ඊට පස්සේ එහි වික්ඛභාවයෙන් පැවිදි කරනවා අන්න ඒ වෙලාවේදී අර ආකාරයටම ගංගාවල් තුන නවත් සත්‍යක්‍රියා කළා ඒ රජ දෙවියයි ඇමති විසෝරු එනවා ආවහම බුදුරජාන් වහන්සේ ප්‍රාතිහාරයක් පානවා ඒ පුරුෂ දහස් දෙනා නොදකින්න. අන්න එහෙම ප්‍රාතිහාරයක් පාලා අර රජ දෙවියටයි දහසක් ඇමති භාර්යාවන්ටයි ධර්ම දේශනා කරනකොට ඇමති භාර්යාවෝ ඒ රජ බිසවයි සෝවන් ඵලෙ පිටන ඒක හංගිරු දහසක් දෙන අරහත් වෙනවා. එතන ඒ වික් බාලෙන් එතන මහා විශාල පිරිසක් මාර්ගඵලයට පත් වෙලා පැවිදිලා උපසම්පදා වෙලා එහෙම මේ වගේ ධර්ම ගරුත්වයෙන් ඉඳ යොදුන් 100ක් ගියා. මහා කප්පින රජු වෙනුවෙන්. අනික කාරණේ තමයි යොදුන් 45ක් මේ දවල් ආහාර ගැනීමෙන් පස්සේ යොදුන් 45ක් ගිහින් රජගහ නුවරට වඩිනවා සවැත් නුවර ඉඳලා කුක්සාති කුල පුත්‍රයා වෙනුවෙන්. කුක්සාති රජුරෝ කියලා කියන්නේ බුදුයන් වහන්සේගේ කාලේ බිම්බිසාර රජුරන්ගේ නොදුරු මිත්‍රයෙක්. බිම්බිසාර රජුරෝ සමග තෑගි ගනුදෙනු කරගන්න. බිම්බිසාර රජුරන්ට අනාර්ග තෑගි එවන වෙලාවේ බිම්බිසාර රජුරෝ තෑගිත් එක්ක යවන රන් පත්‍රයක ලියලා බුදුරජාණන් වහන්සේ ලෝකෙ ඉපදුනා කියලා. ඉතිවිසෝ භගව මෙසේ වියේ භාගතුන් වහන්සේ කියලා ලියනවා. ලියලා අරහං සම්මා සම්බුද්ධාන ආදී වශයෙන් බුදු ගුණ ලියනවා. එහෙම අහනකොට උන්වහන්සේ මුළු ශරීරය පුරා කුකුස රජුරන්ගේ ශරීරය පුරාම ප්‍රීතිය පැතිරෙනවා. දෙවෙනි සැරේ ධර්මයේ ලෝකයේ උපදුණා. ඒක වුණාම ආයෙ ප්‍රීතිය පැතිරෙනවා. ඊට පස්සේ සංඝයා වහන්සේ ලෝකේ පැතිරුණා. කියලා ඊට පස්සේ ආනාපාන සති කමඨාන ලියලා තියෙනවා. ඒ කමඨාන කියවන යනකොට නාන්දේ පෙර පුරුදු කරපු නිසා කියවල ඉවරනකොටම ආනාපාන සති චතුර්ථ ධානය සමාප්ත. ඊට පස්සේ රජ්ජුරු ධානසුවේ කල් ගෙවනවා. රාජකාරය එන්නේ නැහැ. යමකින් ගිහිල්ලා ඇව්වහම මොකද එන්නේ නැත්තේ කියලා කියනවා මම රවිදියා කියලා. බොහෝ ජනයා රවිදියෙන්න බලනවා උන්වහන්සේත් එක්ක. එතකොට උන්වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ තනියම අභිෂ්ක්‍රමණය කළා. ඒ හින්දා මම තනියම යන්නේ. කියලා ඒ වෙලෙම කසාවත් හඳලා හිස බාලා ඒ දේවල් කරලා පැවිදි වේශයක් අරගෙන එනවා. දිගටම ඇවිල්ලා වෙලා මදි වෙනවා ඥානසුවෙන් මග ගෙවන්නේ. දව වෙලා මදි වෙලා රජගහනුවර නවතිනවා. රජගහනුවර ඉඳලා සවැත් නුවරට යොදුන් 45ක් වෙනවා. බුදුරජාන් වහන්සේ අනුකම්පාව පිණිස ඒ යොදුන් 45 එනවා. ඇවිල්ලා උන්වහන්සේ කර්මය කියලා අනාගාමී ඵලයේ පිටවනවා. මොකද පහවදා උදේ උන්වහන්සේ මිය යන්න කාරණා ඉදිරියදී ඒ ධර්ම ගරුත්වය නිසා දොඩොන් 45 බුදුරජාණන් වහන්සේ එක දවසට ආවා. අනික් කාරණේ තමයි 123ක් ගිහිල්ලා වනවාසී සාමණේරයන් වහන්සේ සත්‍යවදී සාමණේර වහන්සේ කෙනෙක් බලන්න 120 යදුණක් ගියා. යදුන් 60ක මගගෙවල හදිරවන්නේ සූර්යයන් වහන්සේ හැද කෙනෙක්. අනුරුද්ධ තෙරුන් ප්‍රාචීන වංශ කියන ස්ථානයේදී මහා පුරුෂ විතර්ක කියන මේ මහා පුරුෂයන්ගේ සිතුවිලි ආවර්ජනය කරන වෙලාවේ පොඩි අඩුපාඩුවක් තිබෙන බුදුරජාන් වහන්සේ මේ ආකාශයෙන් එවෙලෙම එතනට ගිහින් උන්වහන්සේට ඒ අඩුපාඩු අතකට ධර්ම දේශනා කළා. සෝන කොටිකන්න තෙරුන් වහන්සේ මහා කච්චායන හාමුදුරන්ගේ ශිෂ්‍යයෙක්. සෝන කොටිකන්න හාමුදුරුවෝ පැවිදි වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ බහලා කියන වඩින්නේ ඒ වැඩිමහම ආන්දහාමුදුරන්ට කියන එකම ගන්ධ කුටිය. එකම ගන්ධ කුටිය ඒ කියන්නේ බුදුරන් වහන්සේ ඒකේ ඒ ගන්ධ කුටියක බුදුරන් වහන්සේ වාසය කරන විහාරේ විහාරේ පිටුම සේනාසනයක් පනවන්නේ. ඒ කියන්නේ උන්වහන්සේට ඉන්න අවසර දෙන්නේ. ඊට පස්සේ රාත්‍රියේදී උන්වහන්සේ සක්මන් කරලා බුදුරන් වහන්සේ සක්මන් කරන ඊට පස්සේ සක්මන් ගහලා තනෝ වාසන දෙන්නකොට ඒ ශ්‍රෝණ කුටි ගන්න තරුණ ඒ ළඟට ඇවිල්ලා වැඳලා පැත්තකටලා ඉඳගත්තාම බුදුරජාන් වහන්සේ කියනවා ධර්මයක් කියන්නේ කියලා සෝණ කුටි ගන්නවා. මේ වෙලාවේ සෝණ කුටි ගන්න හැමදෙරුව මේ සුත්ත නිපාතේ අටක වර්ගයේ තියෙන සූත 16 දේශනා කරා කියලා කියනවා. මේ මහා කච්චාන හමුදුන් ඉගෙන ගත්ත ඒ ඒ කාලෙත් මේ සුත්ත නිපාතේ අටක වර්ගයේ සූත 16 වෙන් කරලා තිබුණා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ සාදුකාර දෙන්න. කියන්නේ ශ්‍රාවකෙක් කියන බණ අහලා ඒ අලුත පැවිදි වුණ ශ්‍රාවකෙක් කියන බණ ඇසීමෙන් බුදුරජාන් වහන්සේ සාදුකාර දෙනවා. මේ සාදුකාර දුන්නාම අක්නිතා බ්‍රහ්ම ලෝකෙට එනකන් දෙවියෝ සාදුකාර දෙනවා. ඉතින් මේ භූමාට දෙවියෝ සාදුකාර දෙනවා අහලා ශ්‍රෝණ කොටිගන් හාමුදුරන්ගේ නිවසේ අධිග්‍රහිත දේවතාවෝ සාදුකාර දෙනවා. එලාවේ මහා උපාසිකාව වන්දනාමාන කරමින් ඉන්නේ. ඒ උපාසිකාව වහන කවුරු සාදුකාර දෙන්නේ. එනවා මම මේ නිවසේ ඉන්න දේවතාව. ඉතින් අහනවා මේ ඇයි අද විතර සාදුකාර දුන්නේ මම හැමදාම මෙහෙම කරනවා. එතකොට කියන අධිකාර දුන්නේ ඔබ නෙමෙයි. ඔබගේ පුතාට. මොකද ඔබගේ පුතා බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කළා. ඒකයි. එතකොට ඒ අම්මා මහා උපාසිකාව අහනවා බුදුරජාණන් වහන්සේ මගේ පුතාට ධර්මයේ දේශනා කළා මගේ පුතා බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කළා. ඒක අපහැදිලි වෙනකන් කිව්වා. බුදුරජාණන් වහන්සේට ඔබගේ පුතා ධර්ම දේශනා කරා. මේ වෙලාවේ මේ මහා උපාසිකාව හිතනවා මගේ පුතාට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේටත් බණ කියන්න. එහෙනම් මට බණ කියන්න පුළුවන්. මටත් බණ කියන්න තරම් පුරා සමර්ථයි. ඒ තෝන කුටි ගන්න තරුන් දැක්කහම ධර්මය අහන්න ඕනේ කියලා අදිස්ථාන කරගන්න. අනික් කාරණේ තමයි කාශ්‍යප බුදුහමගන් කාලෙත් ඒ බුදුරජාන් වහන්සේ ධර්ම ගරුත්වයෙන් හින්දාම ගටිකාර කුම්භකාර කියන පුද්ගලයාගේ නිවසට ගොස් ඒ හැලියෙන් තමන්ගේ අතින්ම ඒ දාණය බෙදාගෙන වළඳනවා. ඒ ධර්ම ගරුත්වයෙන් හින්දා. ඒ කියන්නේ කටිකාර කුම්භකාර කියලා කියන්නේ පියවියෙන් තිල් තියෙන බ්‍රහ්මචාරී අනාගාමි ගුණවත් උපාසක ධර්ම ගරුත්වයෙන් හින්දා තමයි එහෙම කරන්න කියලා කියන්නේ. තව උදාහරණයක් තියෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්ම ගරුත්වය ගැන. මොකද බුදුරජාන් වහන්සේ සවැත් නුවර ඉන්න කාලේ බුදුරජාන් වහන්සේ චාරිකාවේ වඩින් අදහස් කරනවා. පොල් රජුරවන්ට නවත්ත ගන්නත් බැරුව යනවා. අනේ පිටිසුතුමාට විශාකාවට කාටවත් නවත්ත ගන්න බැරුව යනවා. හින්දා දුකටපත් අනේ පිසුදුතුමා තමන්ගේ නිවසට ගිහිල්ලා උයනේ ස්ථානයක බොහොම දුකින් ඉන්නවා. පුන්නා කියලා දාසයක් ඉන්නවා. ඒ පුන්නා දාසය ගිහින් අනේ පිසුදුතුමාගෙන් අහනවා ස්වාමීනි දුකටපත් වෙලාද? එතකොට කියනවා ඒක එහෙම තමයි. දුකටපත් වෙලා. මොකද බුදුරජාන් වහන්සේ චාරිකාවේ වඩනවා. ඒ හින්දා ඉතුරු මාස ගාන ධර්මය අහන්නත් නැහැ. කැමති පරිදි දන් දෙන්නත් බෑ. නවත්ත ගන්න විදිහක් නැහැ බුදුරජාන් වහන්සේ. එතකොට ඒ දාසිය අහනවා බුදුරජාන් වහන්සේ නැවතුත් දසබලයන් වහන්සේ නැවතුත් ඔබතුමා මට මොකද කරන්නේ කියනවා තකෝ නිදාස් කරනවා දාසබාල මේ පුන්නා කියන දාසිය බුදුරජාන් වහන්සේ පිටිපස්සෙන් යනවා දැන් බුදුරජාන් වහන්සේ මහා සංඝයා වහන්සේ චාරිකාවේ වඩිනවා බුදුරජාන් වහන්සේ තමයි පෙරටුව වඩින්නේ බුදුරජාන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා ඒ බුදුරජාන් වහන්සේගේ පාදමූලෙන් වැටෙනවා වැටිලා කියනවා බෞද්ධ මහසලාට එහෙම කිව්වහම බෞද්ධ මහන්සේ අහනවා පුන්නේ තොප අනුන්ටයි කෙනෙක් අනුන්ටයි විදිහට ජීවත් වෙන කෙනෙක් නේ දාසියා. තොප මට මොනවද දෙන්නේ? තොප මොනවද මට කරන්නේ? එතකොට මොන දාසිය කියනවා භාගතුන් වහන්සේ මට දෙන දෙයක් නැහැ කියලා ඔබ වහන්සේ දන්නේ. ඒත් ඔබ වහන්සේ නවතිනවා නම් මම තිසරණේ පිහිටලා පන්සල් සමාදන් වෙලා රකින්න. එතකොට බුදුරජාන් වහන්සේ සාදු සාදු කියන්නේ සාදුකාර දීලා එතනින්ම හැරිලා ආපහු වරින්. මේ කතාව ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වුණාම අනේපිට සිටුමා ඒක දැනගෙන ඒ පුන්න අදාසිය දාසභාවයෙන් මුදවල තමන්ගේ දියණියගේ ස්ථානයේ තබනවා. ඊට පස්සේ පුන්න අදාසිය පැවිදි දවසර ඉඳලා පැවිදි වෙනවා. පැවිදි වෙලා බොහොම උනන්දුවෙන් විපස්සනා වඩන්න පටන් ගන්නවා. ඊට පස්සේ විපස්සනා වඩන වෙලාවේ දයන් වහන්සේ කියනවා පුන් පොහොදා සඳ වගේ පුන්නේ තොප පුන්නේ කියන්නේ පාලි පුන්නා කියන හුණා ඔබ පුන්සඳ يعني පාසවසර සඳ වගේ සද්ධර්මය පුරනවා. මේ ආකාරයට ප්‍රඥාව පරිපූර්ණ කිරීමෙන් දුක කෙලව කරන්න පුළුවන් කියලා ධර්ම දේශනා කරාම හුණා භික්ෂුණිය සීපිලිසිනවපත් තහත්වරපත් ප්‍රසිද්ධ අභිඥාලාභී ශ්‍රාවිකාවක් බවට පත් වෙන හුණා භික්ෂුණිය. අනික් කාණේ තමයි මේ නන්දක දරුන් නන්දක සූත්‍රය එනවා අංගුතර නිකායේ නවක නිපාතේ ඒ නන්දක තෙරුන් උපස්ථාන ශාලාවේ භික්ෂුන්ට ධර්ම දේශනා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ දොරකඩට පැමිණලා ඒ දොරට තතු කරන්නේ නැතුව දොර විවර කරන්න සටහනක් කියන්නේ සංඥාවක් නැතුව ඒ ධර්ම දේශනාව අවසන් වෙනකම් රැයලිකම් බලන්නේ. හිතගෙන බලන්නේ. ඒ ධර්ම දේශනාව ඉවරනහම සාදුකාරයක් දීලා සාදුකාර දුන්නාම ඉතින් භික්ෂුන් ඇවිල්ලා දොර ඇරලා අහනවා භාගතුන් වහන්සේ මොන වෙලාවෙ පැමිණුනේ? එතකොට කියනවා සූත්‍රය පටන් ගන්නකොටමයි පැමිණුනේ කියලා. එතකොට කියනවා අතිශයින් දුෂ්කරයක් භාගතුන් වහන්සේ ඔබ වහන්සේ කරේ ඔබ වහන්සේ බුද්ධ කුමාරයයි. ඉතර වෙලාවක් හිටගෙන වැඩ සිටින සුදුසු නැහැ. එතකොට කියනවා නන්දක ඔබ කල්පයක් මම කිව්වනම් මම කල්පයෙන් හිටගෙන ඉන්නවා. මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේගේ ධර්ම ගරුත්වය මෙන්න මේ ආකාරයට අනිත් එක මේ භික්ෂූන් ඉන්නවා තමන් දස කතා වස්තුන් ලාභී. ඒ වුණාට අනුන්ට කියලා දෙන්නේ නැහැ. අනුන්ව උනන්දු කරවන්නේ නැහැ. බක්කුල තෙරුණා. බක්කුල තෙරුන් අන්න ඒ වගේ. එතන කිසිම කෙනෙකුට බන කියලාවත් නැහැ. අවුරුදු 80ක කිසිම කෙනෙක්ගෙන් වැඩක් අරගෙන එනකොට උන්වහන්සේට සියලු ගුණයන් තියෙනවා. සමහර භික්ෂූන් ඉන්නවා අනිත් භික්ෂූන්ට එහෙම කරන්න තියෙනවා. ඒනවා සමන්ත එහෙම එකක්වත් නැහැ. හරියට උපනන්ද ශාක්‍ය පුත්‍රයා වගේ. ඒ උපනන්ද ශාක්‍ය පුත්‍රයා අන්න ඒ වගේ. අනුන්ට සියල්ලම කරන්න කියනවා. ඒක තමන්ට එහෙම ගුණයක් නෑ. සමහර තුල ඉන්නවලු තමන්ට ගුණයකුත් නෑ අනුන්ට කියන්නෙත් නෑ. හරියට ලාලුදායි සීරයන් වගේ. සමහර අය ඉන්නවලු තමන්ටත් ගුණ තියෙනවා. අනුන්වත් බොහෝ උනන්දු කරනවා. අනුන්ට දේශනා කරනවා. හරියට සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යපාදී මාතෙරුන් වගේ බුදුජන් වහන්සේ මෙන්න මේ වගේ මේ තමන්ටත් ಗುಣ තියෙන අනුන්වත් එහි සමාදම් කරන භික්ෂුන් ගැන විතරලු අහන්නේ. මොකද මේ අන්න ඒ භික්ෂුන් නිසා තමයි ශාසනය වර්ධනය වෙන්නේ. ඒ නිසාලු මේ දස කතා වස්තුන් කාටද මේ තියෙන්නේ කියලා බුදුන් වහන්සේ ඇහුවේ. මේ දස කතා වස්තුන් කියන්නේ මොනවද කියලා අපි බලමු. පළවෙනි කතා වස්තුව තමයි අල්පේච්ඡ කතා. අල්පේච්ඡ වීම. අල්පේච්ඡ වීම කියන එක තේරුම් ගන්නේ ඉච්ඡා කියන කැමැතිවීම් හතරක් තියෙනවා. මොනවද? අප්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා සහ අල්පිච්ඡතා. අප්‍රිච්ඡතා කියලා පාලි. අප්‍රිච්ඡතා කියලා හඳුන්වන්නේ අනුන්ගේ දේට ආස වෙනවා. ඒ කියන්නේ තමන්ගේ දේට වඩා අනුන්ගේ අනුන්ගේ දේ හොඳයි කියලා හිතලා අනුන්ගේ දේට ආස වෙනවා. ඒකත් පොඩි කාලේ ඉඳලම ඕම නම් කියන්නේ පුරුදු වේතු ගුණයක්. මොකද බහුලව දකින්න හම් වෙනවා පොඩි කාලේ. මොකද ඕනම පොඩි ළමෙක් දැක්කහම බහුතරය සෙල්ලම් බඩුවක් දැක්කහම වෙන පොඩි ළමෙක් අතේ දැන් ඉන්නම් තමන්ටත් ඕන. ඉතින් මේක ලොකු වෙනකොට මගේ අරුණොත් හොඳයි. නැත්තම් ලොකු වුණාමත් ඒක කිසිලා ටිකක්. ඉතින් අර ප්‍රකාශ කරන්නේ පොඩි ළමෙක් වගේ ඊට වැඩිය දැනුමක් වැඩිලා තියෙන හින්දා. ඒ වුණාට තමන්ට ආස හිතෙනවා. ඒ හින්දා ඒක කාලයක් තිස්සේම ප්‍රගුණ කළ යුතු එකක්. අනුන්ගේ දෙයට අනුන්ගේ දේ තමන්ට ලැබේවා කියලා හැම වෙලෙම ප්‍රාර්ථනා නොකරින්. ඒකට කියන්නේ අත්‍රිච්ඡතා. සාපිච්ඡතා කියලා කියන්නේ මොකද්ද? Tamanට නැති ගුණයක් Tamanට තියෙනවා කියලා අනෙක් අය දැනගත්තොත් හොඳයි කියලා කැමතියි. ඒ කියන්නේ එහෙම නැත්නම් ගන්න ප්‍රමාණය, බාර ගන්න ප්‍රමාණය, පිළිගන්න ප්‍රමාණය දන්නේ නැහැ. කියන්නේ මොකද්ද? Taman සද්ධාවන්තයෙක් නෙමෙයි. ඒනට තමන් සද්ධාවන්තයෙක් හැටියට අනු දකිනවා නම් හොඳයි දැනගන්නවා නම් හොඳයි කියලා. තමන් සීලවන්තයෙක් නෙමෙයි. ඒනට තමන්ට සිල් තියනවා කියලා අනික් අය හිතනවා නම් හොඳයි කියලා. පාපිච්චතා. තමන් ප්‍රඥාවන්තයෙක් නෙවෙයි තමන් ප්‍රඥාවන්තයෙක් කියලා හිතනවනම් හොඳයි. ඉතින් ඒ සඳහා වෙහෙසෙන. මේකට තමයි කියන්නේ පාපිච්චතා කියලා. අනිත් එක ප්‍රමාණය දන්නේ පැහැල්ලු බාර. මහිච්ඡතා කියලා කියන්නේ තමන්ට තියෙන ගුණේ අනුන්ට කියන්න ආස. එහෙ නැත්නම් බාරගන ප්‍රමාණය දන්නේ. ඒ දෙකටම මහිච්ඡතා කියලා කියනවා. කියන්නේ තමන් සද්ධාවන්තයි තමන් සද්ධාවන්තයෙක් හැටියට මාව දකින්න ඕනේ අනික් පුද්ගලයෝ කියලා කැමති වෙනවා. තමන් සීලවන්තයි තමන්ගේ සීල අනුකයත් කියන්න ඕනේ කියලා. අනික් අය මාව මේ වගේ සීලයක් රකින්න පුද්ගලයෙක් හැටියට දකින්න ඕන කියලා හිතනවා. මං ප්‍රඥාවන්තයි ප්‍රඥාවන්තයෙක් හැටියට මාව දකින්න ඕන කියලා හිතනවා. ඒක මං හිතා. අල්පේචිතාව කියලා කියන්නේ තියෙන ගුණේ සංගවන ස්වභාවයට තමයි අල්පේචිතාව කියන්නේ. තමන් පුළුවන් තරම් අප්‍රසිද්ධ වෙෂයෙන් ඉන්නවා කියලා හිතන එක. මේකේ මහිචිතාව ගැන විශේෂ සඳහනක් තියෙනවා. මහිචිතාව කියලා කියන්නේ තමන් කියන ගුණේ කියන්නත් කැමති ලබා ගන්න ප්‍රමාණය බාර ගන්න ප්‍රමාණය දන්නේත් නැහැ. ඒක හරියට කියලා තියෙන්නේ ගින්දරට මොනවා දැම්මත් දැවෙනවා. සාගරයට මොනවා දැම්මත් ඇතිවීමක් නැහැ. හරියට කරත්ත වලින් ගෙනහල්ලා ගෙනහල්ලා සාගරේ බඩු දැම්මත් ඒක පිරෙන්නේ නැහැ. ගින්නට ගැල් වලින් ගෙනහලා මොනවා හරි මොනවා හරි දැම්මත් ඔක්කොම දාන දාන ටික පිච්චෙනවා. අන්න ඒ වගේ මේ මහිෂ්ඨතාව තියෙන පුද්ගලයාට මොනවා දුන්නත් ඇතිවීමක් නැහැ කියලා කියන්නේ. ධාතාව කියව මේක සඳහන් කළා. අප්පිච්චිතාය කියනක චතුර්විධයි. හතර ආකාරයක් කියලා කියලා තියෙනවා. පළවෙනි එක තමයි පච්චය අප්පිච්චිතා කියලා කියන්නේ ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡතාවය. දෙවෙනි එක තමයි දූතාංග අප්පිච්චිතා. දූතාංග අප්පිච්චිතා කියලා කියන්නේ දූතාංග පිළිබඳ අල්පේච්ඡතාව. පරියත්‍ය අප්පිච්චිතා කියලා කියන්නේ ධර්මය දැනුම පිළිබඳ අල්පේච්ඡතාවය. අධිගම අප්පිච්චිතා කියලා කියන්නේ තමන්ට තියෙන ගුණය පිළිබඳ අල්පේච්ඡතාවය. මොකද මේ ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡතාවය කියලා කියන්නේ මෙහෙමයි. දැන් එක දායකේ ගොඩක් තියනවලු ඒ දායකයාට. ඒ උනාට දෙන්න කැමති පොඩ්ඩයිලු. එහෙමනම් ගන්න පොඩ්ඩයිලු ඒ දායකයාගේ. ඒ ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡතාවය කියන්නේ චීවර, පින්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය, දේශජ්‍ය පරිචාර කියන දේවල් ලබා ගන්නකොට දායකයාට ගොඩක් තියුණාට දෙන්න කැමති නැත්නම් පොඩ්ඩයිලු බාර ගන්න. දායකයාට පොඩ්ඩයි තියෙන්නේ ගොඩාක් දෙන්න කැමති නම් පොඩ්ඩයි දු බාර ගන්න. දායකයාට ගොඩාක් තියෙනවා දායකයා ගොඩාක් දෙන්නත් කැමති නම් Tamanට අවශ්‍ය සීමාව දක්වා විතරම ගන්න. එතනින් එහාට ගන්න. ඉතින් මෙන්න මේක කියන ප්‍රත්‍යල්පේචතාවය කියලා. දූතාංග අල්පේචතාවය කියන්නේ මොකද්ද කියනවනම් සෝසානික මහා සුමන පෙර වගේ. ඒ කියන්නේ සෝසානිකංගය පුරපු මහා සුමන ස්ත්‍රිවරයන් වගේ වර්ෂ 60ක් සොහොනේ වාසය කරාලු. වර්ෂ 60ක් තනියම සෝහනේ වාසය කරාලු තව කෙනෙකුට පේන්නේ නැති වෙලි. ඊට පස්සේ මෙන්න මෙහෙම උදාන වාක්‍යයක් කියලා තියෙනවා. සුසානේ සත්‍ති වස්සානි අභෝකින්නම් වසාමහං ဒ ුතියෝ මඤ්ඤ නජානීය අහෝ සෝසානි කුතුමෝ. ඒ කියන්නේ සුසානේ සත්‍ති වස්සානි මේ සෝහනේ වර්ෂ 60ක් හිටියලු. අභෝකින්නම් වසාමහං මම අනිත් කෙනෙකුට පේන්නේ නැති විදිහට. ဒ ුතියෝ මං නජානීය දෙවෙනි කෙනෙක් මාව දැන නොගනිම්වා කියලා තමයි කිව්වේ. අහෝ සෝසානිකුත්තමෝ මේ සෝසානිකන්ගේ කොයිතරම් උතුම්ද? ඒ උතුම් දෙයක් වුණා මම කරක් දෙන්නේ හරියට අර ඡේතිය පර්වතේ පැවිදි වෙලා හිටපු සහෝදරෝ දෙන්නා වගේ. ඒ සහෝදරෝ දෙන්නේ පැවිදි වෙලා බොහෝ කාලයකට පස්සේ බාල සොහිවුරා ඇවිල්ලා ඒ බාල සොහිවුරාට ලැබෙනවා මේ දඬු වගේ උද්දනු මිදියක්. ඒක ලැබෙනකොට ඒ වැඩිමල් සෝවිරා දානි වළඳලා ඉවරයි. දානි වළඳලා ඒ නුව දෝණය කරන වෙලාව තමයි වඩින්නේ. වඩිලා කියනවා ස්වාමීන් උග්ගණ්ඩ කියනවා පිළිගන්න. එතකොට වැඩිමහල් සෝවිරා කියනවා මේ එපා ඕනේ නැහැ කියලා. එතකොට මේ බාලසූරිය අහනවා ඇයි ස්වාමීන් මේ කාසනිකන්ගේ සමාදන් වෙලාද? එතකොට ඒ සමාදන් වෙලා ඉන්නවා කියලා කියන්නේ. දැන් නැතුව කියනවා කමක් නැහැ වත් ගේන්න. කලගන්න. වෙලේ ඒකාසනිකංගේ අතහැරලා වලඳලා ආය සමාදන් වෙනවා. මෙතන කියලා කියන්නේ මේ තමන් වර්ෂ 50 වර්ෂ 50ක් සමාදන් වෙලා හිටපු ඒකාසනිකංගේ ඒ වෙලේ අතහැරියා කියලා තව කෙනෙක්ට දැනගන්න වෙනවා. තමන්ගේ මල්ලි වෙන කාටවත් නෙමෙයි. දූතාංග අල්පේචිතාව කියන්නේ අන්නේ වගේ. පරියප්ත අල්පේචිතාවය කියලා කියන්නේ සාකිත තිස්ස තෙරුන් වගේ. ඒ සාකිත තිස්ස තෙරුන් කියන්නේ බහුසුත තෙරුන් වහන්සේනවා. ඒ උන්වහන්සේට හැම වෙලේකම ප්‍රශ්න අහන කට්ටියක් ඉන්නවලු උගන්නනවල හැම වෙලෙම. උන්වහන්සේ ධර්ම දේශනා කරලා රහත් වෙච්ච ගණන් බොහෝ තෙරවරුන් ඉන්නවලු. එක දවසක් එක තෙරවරයෙක් ඇවිල්ලා අහනවලු ස්වාමීනි මට පණයක් අහන්න පුළුවන්ද කියලා. මම කියනවලු වෙලාවක් නැහැ කියලා. ඊට පස්සේ ඉතින් අහනවා නාන්න යන වෙලාවේ පුළුවන්ද එන වෙලාවේ පුළුවන්ද දාන්නට වඩින වෙලාවේ පුළුවන්ද දාන්නේ වඩලා ඉවරනට පස්සේ පුළුවන්ද එහෙම මේක ලැහුවට ඒ හැම තැනකදීම ප්‍රශ්න අහන කට්ටියක් ඉන්නවලු. ඒ තරමකට උගන්නනවා. තෙරුන් අහනවලු ඔබ වහන්සේට මරණ ක්ෂණයක් හම්බෙයිද? මැරෙන්න මොහොතක් හම්බෙයිද? වෙලාවක් තියෙනවා කියලා. එහෙම අහන්නේ උන්වහන්සේ තම පුතග්ජනෙක්. රහත් වෙලා නැහැ. එනට ගෝලිය ගොඩක් රහත් වෙලා. උන්වහන්සේට ඒක තේරිලා කනිකාර වාලික සමුද්ද විහාරය කියන විහාරයට යනවා අප්‍රසිද්ධ වෙෂයෙන් යනවා. එතනින් එහාට ගිහිල්ලා තමන් ත්‍රිපිටකධාරී අටුවා ටීකාධාරී බහුශ්‍රත තෙරවරයෙක් හැටියට නෙමෙයි ඉන්නේ. එතන ගිහිල්ලා මේ තෙර භික්ෂූන්ටයි මධ්‍යම භික්ෂූන්ටයි නවක භික්ෂූන්ටයි සියලුම භික්ෂූන්ට උපස්ථාන කරමින් ඊටාම අප්‍රසිද්ධ වෙෂයෙන් ඉඳලා මහරහත් බවට පත් වෙලා මහා පවාරණය කරන දවසේ ධර්ම දේශනාවක් කරනවා ඒ ජනපදින් කැළඹෙන්න තමයි. එහෙම කරලා ඒ වෙලෙම එතනින් පිට වෙනවා. පහුදාම් පිට වෙනවා. අන්න ඒක තමයි කියන්නේ මේ පරියප්ති අල්පේච්ඡතාව කියන්නේ. දන්නා වුණාට දන්න බව කියන්නේ නැහැ. ඒකට උදාහරණ තව ගොඩක් තියෙනවා ඉතින් මේ දිගැසෙනම සිතුල් පව්වේරේ පවා එහෙම තියෙන අපේ මලී දේව මහරතන් වහන්සේ පවා එහෙමයි කියලා කියනවා මේ රහත් වෙනකන් මේ බණ කියලා නැහැ. රහත් වෙච්ච දවස් තමයි ධර්ම දේශනා කරලා තින්නේ. රැයලි වෙනකම බණක් කියලා තියෙනවා වචන දෙකකට. ඒ කියන්නේ සූපත් වේවා සියලු දුකින් මිදේවා කියන වචන දෙක තේරුම් කරන්න මුළු රැයලි වෙනකම් බණ කියනවා. මේ අල්පේච්ඡතාවය කියන එක නෙමෙයි මේ වගේ. අනික් කාරණේ තමයි අධිගම අල්පේචතාවය කියලා කියන්නේ තමන් සෝවාන් වුණාට සෝවාන් කියලා අනික් කෙනෙකුට කියන්නේ නැහැ. සකදාගාමි වුණාට තමන් සකදාගාමි කියලා කියන්නේ නැහැ. අනාගාමි වුණාට අනාගාමි කියලා කියන්නේ නැහැ. රහත් වුණාට රහත් කියලා කියන්නේ නැහැ. මෙන්න මේ තමන්ගේ පවතින ගුණය සැඟවීමේ ස්වභාවයට කියන අල්පේච්ඡතාවය කියලා. මෙන්න මේක තමයි දස කතා වස්තුන් වල පළවෙනි කතා වස්තුව. අල්පේච්ඡ කතා කියන්නේ මේකයි. දෙවෙනි කාරණේ තමයි සන්තුප්ති කතා. සන්තති කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම. ඒ ලද දෙයින් සතුටු වීම මේ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලනප්‍රත්‍ය කියන හතරටම අදාළ වෙන්න වෙන වෙනම විග්‍රහ කරලා තියෙනවා. ඒක තුන් ආකාරයකින් තියෙනවා. යථා ලාභ, යථා බල, යථා සාරූප වශයෙන්. යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය කියලා තුනක් තියෙනවා. දැන් සිවුරක් ගැන කියනවා නම් යථා ලාභ කියලා කියන්නේ යම් කිසි ලැබෙන සිවුර හොඳ හෝ නරක හෝ ඒක ඉවසන. ඒකට කැමති වෙනවා. ඒකෙන් යැපෙනවා. වෙන එකක් ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ ලැබුණත් ගන්නෙත් නැහැ. මේක තමයි යථා ලාභ. එන කියන්නේ ලැබෙන පරිදි සන්තෝෂයෙන් වාසය කිරීම කියන්නේ ඒක. යථා බල කියලා කියන්නේ මොකද්ද කියනවනම් සමහර රෝගී වූ පුද්ගලයෙකුට බර සිවුරක් සුදුසු නැහැ. මොකද ඔහුට ශක්තිය නැහැ ඒක දරන්න තරම්. ඒ පුද්ගලයා Tamanට සුදුසු සිවුරක් තියෙන කෙනෙක් සමග Tamanට වඩා වටින සිවුරක් තියුණත් ඊට වඩා අඩු වටිනාකමින් යුක්ත සිවුරකුණත් මාරු කරගන්න Tamanගේ ශරීරයට මේ තවත්මට පහසු වෙන ආකාරය. ඒ කියන්නේ යථා බල සන්තෝෂයකින්. යථා සාරුප්ප කියන එක කරන්න පුළුවන් මහාලාභීන් පමණයි. යථා සාරුප්ප කියලා කියන්නේ යම්කිසි භික්ෂුවක් ගොඩක් තින් කරලා තියෙනවා නම් දන් දීලා තියෙනවා නම් ගොඩක් කලින් ඒ භික්ෂුවට නොඑක් වර්ගයේ සිවුරු හම්බ වෙනවා. හම්බුනහම ඒ භික්ෂුව කල්පනා කරනවා මෙවැනි අගනාසි උරක් සුසු කාටද? මට නෙමෙයි. මට වැඩිය අපේ නායක තෙරවරුන්ට මේ ආගම ධර්මය අනික් භික්ෂූන්ට කියලා දෙන ආචාර මහාචාර්යවරුන්ට අනික් මේ මහලු භික්ෂූන්ට ගිලන් භික්ෂූන්ට මේ මේ දේවල් සුදුසුයි කියලා හිතලා තමන්ට ලැබෙන හොඳ දේවල් අනික් භික්ෂූන්ට ගෙනත් දෙනවා. මේක යථා සාරූප සන්තෝෂය කියලා. ඉතින් එහෙම දීලා සන්තෝෂයි. මේ සන්තෝෂ තුන අතුරේ යථා සාරූප සන්තෝෂය අග්‍රයි කියලා කියලා කියනවා. ඒ කියන්නේ තමන් ඒ යම්කිසි කලින් ගොඩාක් තින් කරපු වික්ෂුව තමන්ට ලැබෙන බොහෝ දේවල් තමන් පාවිච්චි කරන්නේ නැතුව සුදුසු සුදුසු පුද්ගලයන්ට දන් දීම. ලද දේ සතුටු වීම මෙන්න මේ තුන් ආකාරයකට කියලා තියෙන සිවුරු පිළිබඳ. පින්ඳ පාතේ පිළිබඳව වාසය කරන ස්ථානය පිළිබඳව බෙහෙත් පිළිබඳවත් එහෙමම කියලා තියෙනවා. මෙන්න මේ ආකාරයකට 12 ආකාරයක්. මොකද චීවර පින්දපාත සේනාසන ගිලානපත්න කියන හතරට යථා ලාභ යථා බල යථා සාරූප වශයෙන් 12 ආකාරයක් කියලා කියනවාද ප්‍රත්‍ය හතරට තුන් ආකාර වශයෙන් මේ දැන් අපි කතා කරේ දස කතා වස්තුන්ගේ දෙවෙනි සන්තුට්ටි කතා මුලින්ම අල්පේච්ච කතා සන්තුට්ටි කතා අප්පිච්ච කතා සම්තුට්ටි කතා කියන දෙවෙනි එක තමයි කතා කරන්නේ අවිවේක කතා කියලා කියන්නේ විවේකයෙන් වාසය කිරීම විවේකයෙන් වාසය කිරීම කියලා කියන්නේ මොකද්ද ඒක ත්‍රිවිධයි කාය පවිවේකය, චිත්ත පවිවේකය, උපදි පවිවේකය කියලා. මොකද්ද මේ කාය පවිවේකය කියලා කියන්නේ? තනියම යවිදින්නේ. තනියම හිටගෙන ඉන්නේ. තනියම ඉඳගෙන ඉන්නේ. තනියම තමයි ඇලවෙලා ඉන්නේ. තනියම තමයි පිළිපිලි සැසිරෙන්නේ. තනියම තමයි එතනින් පිට වෙන්නේ. තනියම තමයි සක්මන් කරන්නේ. එන්න මේකට කියන කාය පවිවේක. හයින් විවේක ලබනවා කියලා කියන්නේ දෙවන්නේක් එක්ක හැසිරෙන්නේ නැහැ කියන එක. ඒක තමයි අපි කියන්නේ මේ උපෝසත දවසට තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්න එපා. තනියම හැසිරෙන්න. එතකොට හිත එකගෙනා හොඳයි. ඒකට කියන්නේ කාය පවිවේක කියලා. චිත්ත පවිවේක කියලා කියන්නේ ධාන මට්ටම් 8 සම්බන්ධයි. ධාන වලට සම්බන්ධීමට කියන චිත්ත පවිවේක. සිත විවේකයට පත් කරා කියන්නේ එහෙම. කාය පවිවේකය නැති කෙනාට චිත්ත පවිවේකයක් නැහැ. උපදි පවිවේකය කියන්නේ මොකද්ද? මේ නිවන් දැක්ක පුද්ගලයා කෙලෙස් වලින් විරෙක් ගන්නවා කියන්නේ. මේ ත්‍රිවිධ පරිවේක කියලා කියන්නේ විවේක ගන්න විදි තුන තමයි මේ. කාය පරිවේක, චිත්ත පරිවේක, උපදි පරිවේක. මේ තුන්වෙනි වූ පරිවේක කතා කියලා කියන්නේ මේ. අසංසග්ග කතා කියන්නේ සංසග්ග වීම පස් ආකාරයට කියලා තියෙනවා. ශ්‍රවණ සංසර්ගය, දර්ශන සංසර්ගය, සමුල්ලපන සංසර්ගය, සම්භෝග සංසර්ගය, කාය සංසර්ගය කියලා. මේක කියන්නේ මෙහෙමයි. දැන් එක භික්ෂුවක් එක්තරා ශ්‍රයක් ගැන අහන්න ලබනවා. අහන්න ලැබෙන එක්තරා ශ්‍රයක් ගැන. ඒ ඇසීම පමණකින් රාග උපදවල ඒ පැවිදි වෙලා ඉන්න බැරු ශික්ෂාපද කඩන ගිහින්. හරියට මේ වගේ දැන් එක සාමණේරයන් වහන්සේ කෙනෙක් ධානලාභී අභිඥාලාභී ආකාශචාරී අහසින් යනකොට එක්තරා පොකුණක ගී කියන කාන්තාවන්ගේ හඬ අහසන. ඒ ඇසීම් පමණකින් තමන්ගේ සම්පත්තියෙන් පිරිහෙලා ගිහි භාවයට පැමිණෙනවා. දැකලවත් නෙමෙයි. ඇසීම් පමණයි. ඒ කියන්නේ ශ්‍රවණ සංසග්ගතිය. දර්ශන සංසග්ග කියලා කියන්නේ මොකද්ද? ඒ ශ්‍රවණ සංසග්ග ආකාර තව උදාහරණයක්. එක්තරා සාමණේර නමක් වාසය කරනවා එක්තරා විහාරයක. ඉතින් මේ ලොකු හාමුදුරු උන්වහන්සේට අවසර දෙන්නේ නැහැ ඒ ළඟ තියෙන ගමේ පිළිපිලිස හැසිරෙන්න. ඊට පස්සේ එක දවසක් උන්වහන්සේට කියනවා මේ ඇතුළු ගමේ පිළිපිලිස හැසිරෙන්නේ නැත්තම් මම ඔබට ධර්ම කාරණාවක් කියන්නම්. කියන්නේ ධර්ම දේශනාවක් කරන්නම් කියලා උද්දේශයක් කරන්නම් කියලා ධර්ම කාරණා උගන්වනවා. ඉගෙන ගන්නට පස්සේ සාමයේ හැමදෙරට හිතෙනවා ඇයි මට මේ යන්න එපාම කියලා කියන්නේ. ගිහිල්ලා බලන්න ඕනේ. ගියාම එක්තරා කාන්තාවක් කසා වස්ත්‍රයක් හැඳගෙන ඉන්න කාන්තාවක් ඒ සාමණේරයන් වහන්සේ දැකලා ඇවිල්ලා දානේ බෙදලා ඒ කියන්නේ කැඳ ටිකක් බෙදලා ගිහිල්ලා ඇඳේ පෙරලෙනවා. ඒ සාමලයන් වහන්සේ දන්නේ මේ ඇඳේ පෙරලලා කන්නෙත් බොන්නෙත් නැතුව ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට අම්මලා තාත්තලා දකිනවා. දැකලා ඇහුවම කියනවා මට ඒ සාමලයන් වහන්සේ ඕනේ. එහෙම නැත්නම් මම මැරෙනවා කියලා. මේ අම්මලා තාත්තලා දුවර ගිහිල්ලා ඒ කැලේට යන්න ඕන වෙන තෙද්දී සාමලයන් වහන්සේ දකිනවා. දැකලා කියනවා මෙහෙමයි අපේ ගෙදර ගොඩාක් ධනෙ තියෙනවා. එකම දුවයි ඉන්නේ. ඒ දුව මෙහෙම කියනවා. ඒ හින්දා ගිහි වෙලා මේ ධනය පාවිච්චි කරලා ගොඩක් පින් කරගන්න. එතකොට මේ සාමණේරයන් වහන්සේ කැමති වෙන්නේ නැහැ. අකමැති වෙලා යනවා. එයත් දවස් හතක් නිරාහාරව ඉඳලා මිය යනවා. කියන්නේ අම්මලා තාත්තලා කියන වෙන පුරුෂයෙක් වුණනම් වෙන පුරුෂයෙක්ට කැමති වෙන්නේ කියලා. එයා එහෙම කැමති වෙන්නේ නැහැ. අන්නෙත් නැහැ බොන්නෙත් නැහැ මිය යනවා. කැලණි විහාරයේ මේ සාමණේරයන් වහන්සේ වාසය කරනකොට එක මහලු භික්ෂුවක් පැමිණෙනවා. ඒ මහලු භික්ෂුව පැමිණෙන්නේ මේ හිටපු මේ පළාතේ ඉඳලා. වෙලා තියෙන සිද්ධිය තමයි ඒ කසාව තැනගෙන ඉපු දෘෂ්ටිය මැරුණ නිසා ඒ දෙමව්පියෝ පාංශු කූලයට ඒ කසාවට දන් දෙනවා. දන් දුන්නාම එතන රැස් වෙලා හිටපු සංඝයා වහන්සේ කසාවත ඉරලා කෑලි කරලා බෙදා ගන්න. ඒක කෑල්ලක් අරගෙන මහලු භික්ෂුවක් කැලණි විහාරයට යනවා. ගිහිල්ලා මේ සාමණේරයන් වහන්සේට ඒ කෑල්ල දීලා කියනවා මට පෙරහණක් හදලා දෙන්න කියලා. ඒ සාමණේරයන් වහන්සේ අහනවා කොහෙන්ද මේ රෙදි කෑල්ල කියලා. එතකොට කියනවා මේ මෙන්න මෙහෙම මේ ගමේ එපියක් මේ සාමණේර වහන්සේ කෙනෙකුට කැමතිලා දවසක් निराහාරව ඉඳලා මිය ගියා. ඇයගේ පාංශු කෝලේට දුන්න මේ පූජා කරපු මේ ඇය ඇඳගෙන හිටපු වස්ත්‍රය කියලා. ඒක අහපු ගමන් ආ සාමණේරයන් වහන්සේට එවෙලෙ හිතන අපරාධ එවෙනි ස්ත්‍රියක් මට නැතුව ගියා. එවෙනි ස්ත්‍රියක් මට නැතුව ගියා. මම එදාලා ආවා කියලා. එහෙම හිතලා ගිහි වෙනවා. සාසනේ ඉන්න බෑ. ඒ කියන්නේ අහන අහපු එකෙන් තමයි එතන වෙන්නේ. ඒ කියන්නේ එවෙලෙ අතහැරලා එනවා එහෙනම් ඒක දැනගෙන තමයි ආචාර්යන් වහන්සේ යන්න එපා කියන්නේ. ඒක දන්නේ නැතුව කියලා දේ අහන්න නැතුව යනවා. අන්න ඒකට කියනවා සවන සංසර්ගය කියලා. කෙලෙස් වල දැඩිකම්. දර්ශන සංසර්ගය කියලා කියන්නේ මොකද්ද කියනවනම් දර්ශන සංසර්ගය කියලා කියන්නේ මේ දැකලා කැමති වෙනවා. ඒ කියන්නේ එක කතාවස්තුවක් වෙනවා මේ අනුරාධපුර කාලේ මම හිතන්නේ සද්දාතිස්ස රජුරුවන්ගේ අන්තපුර ස්ත්‍රී මහා චෛත්‍ය වඳින්න එනකොට එතන හේත් සජ්ජායනා කරලා ආපහු වඩන භික්ෂු පිරිසක් ඉන්නවා. භික්ෂු පිරිස පිටවීමයි අර අන්තපුර ශ්‍රේණියේ පැමිණීමයි එක විට සිද්ධ වෙයි. ඒ අතර එකිනෙකාට අඳුන ගන්න හැමතැනම දර්ශනයෙන් එකපාරට දකින භික්ෂුවක් සහ අන්තපුර ස්ත්‍රියක් එකිනෙකාට දර්ශනයෙන්ම බැඳිලා එවෙලෙම ඒ තරම් ලොකු බැඳීමක් ඇති වෙලා රාග වැඩි වෙලා එතන මැරලා වැටෙනවා. ඒ තරම් දරුණු විදිහට දර්ශන සංසර්ගය වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ දුටු පමණින් මැරලා වැටෙනවා කියලා කියන්නේ. ඒකත් අපේ විද්‍යාවෙන් තාටික දසක් ගන්නවා හොයාගන්නේ. කියන්නේ දැන් අග්ගිකන්දෝප සූත්‍රය දේශනා කරාම ඒක අහපු ගමන් උණුලේ පිට වුණා භික්ෂූන් 69කට කියලා කියන්නේ. يعني කොයිතරම් මනස බලපානවද ශරීරයට කියලා. සමුල්ලපන සංසර්ගය කියලා කියන්නේ අල්ලාප සල්ලාප වශයෙන් ඒ කියන්නේ කතා කිරීම වශයෙන් ඒ කියන්නේ ඉඳලා කතා කර. ඒ සමහර කැමතිනේ කතා කර කර ඉන්නේ. සමහර පුද්ගලොත් අන්න ඒ කියන්නේ සමුල්ලපන සංසද්ධිය කියන්නේ. ඒක මේ ලෝක සම්මතයේ හැටියට වැරද්දක් හැටියට පේන දෙයක් නෙමෙයි. ඒනොට නිවන් දකින්න බැරි. එක්තරා එක්තරා පිරිස එක්ක කතා කරන්න ආසයි. කතා කර කර ඉන්න ආසයි. මොනවා හරි ක්‍රියාවක දෙන්න ආසයි. ලෝක සම්මතයෙන් නරක ක්‍රියාවක දෙනවා නෙමෙයි. ඒක කියන්නේ සමුල්ලපන සංසද්ධිය. සම්භෝග සංසර්ගය කියලා කියන්නේ භික්ෂුන් සහ භික්ෂුණීන් අතර බඩු හෝමාරු කිරීම වශයෙන් නැති වෙන බැඳීම. එතන හොඳ උදාහරණ දෙලා තියෙනවා මේ මිරිසවැටි විහාරයේ භික්ෂුන් ලක්ෂයක් හිටලු එක. භික්ෂුණීන් 90000ක් හිටියලු. එක දවසක් සත්හැවරදී සාමණේර නමකට උණු කැඳ ලැබුණාම ඒ පාත්‍රය අල්ලන් ඉන්න බැරි හින්දා සත්හැවරදී සාමණේරී නම යටින් තියාගන්න වාජනයක් දෙනවා. දෙයක් දෙනා මේ ප්‍රශ්නේ නැති වෙන්නේ යටින් තියාගන්න දෙයක්. එතන වෙන්නේ සත්‍යදවසි විතරයි වෙන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ 60 වයස් වුණාට පස්සේ වර්ෂ 60ක් ගියාට පස්සේ 60 වයස් වුණාම ඒ කියන්නේ වර්ෂ 53කට පස්සේ ලංකාවේ ලොකු නිලයක් ඇවිල්ලා ඒගොල්ලෝ පර සමුද්‍රයට යනවා. ඒ කියන්නේ පරතරට යනවා කියන්නේ ඉන්දියාවට කොටර යනවා. ඊළ එහෙදී කලින් ගිහිල්ලා හිටපු මේ භික්ෂුණියට ආරංචින සිංහල දීපේ භික්ෂුවක් ආවා. ඒ භික්ෂුව ළඟට ගිහිල්ලා කතා කරලා සිංහල දීපෙන්ද ආවේ මේ කොහෙද හිටියේ එහෙම එහෙම කිව්වහම මම මේ කාලේ සත්හවගේ වයස කාලේ ඉඳලා මිසරට හිටියේ එහෙම කියලා කිව්වහම ආ මමත් හිටියේ එහෙනේ එහෙම කියලා කිව්වහම මේ භික්ෂුණියට මතක් වෙනවා මම තමයි ඔබට දුන්නේ මේ හැඳ තියාගන්න වාජනය කියලා. අන්නේ වෙලාවේ දෙන්න පිළිබඳ මතකය වැඩි වෙලා ඒ ශික්ෂාපද ඉන්න බැරි වෙලා අවුරුදු 60 දී ගිහි භාවයටපත් වෙනවා. ඉතලා බලන්න ඒ කියන්නේ සුළු දේවල් සුළු දේවල් ඇටිට තියෙන ඒවා පසුකාලීනව බලපාලා තින්නේ අර සාමණේරයන් වහන්සේටත් ඒ වෙලේ ඕන් නැහැ කියලා ගියාට පස්සේ ඒක දරාගෙන ඉන්න බැරි වෙනවා. ඉන්දා තමන් පිළිබඳවත් අනිත්‍යතාව මෙනෙහි කරගන්න තමන් දැන් ඕන් නැහැ කියලා හිතුවට පස්සේ ඕන වෙන්න පුළුවන්. දැන් මේ වගේ තමයි කෙලෙස් කියලා කියන්නේ සංසාර දෝෂය කියන්නේ ඒකයි. මේ සසරෙහි තියෙන දොස. මොකද මේ කෙනෙක් ඊතර වෙන්න හදද්දි කොහෙන් හරි සංසාරات එක්ක එක්කව කරන සංයෝග. ඒක තමයි මේ සංසග්ග කියලා කියන්නේ සංසග්ග කතා කියලා කියන්නේ සංසාරයත් එක්ක එකතු කරනවා අපව. මේ වනිස. සුෂ්ණාවේ මේ ප්‍රධානම කාර්යභාරය. ක්‍රියාත් නොවන ආකාරය තමයි මේ. අනික එක තමයි කාය සංසර්ගය කියන්නේ. මෙතන තියෙනවා එක උදාහරණයක් මහා චේතියංගනේ තරුණ භික්ෂුවක් පිරිත් සජ්ජායනා කර කර ඉන්නකොට පිටිපස්සේ ඉන්න තරුණ භික්ෂුණියක් ධර්මය අහගෙන ඉන්නවලු. තරහා බලාගෙන ඉන්න. ඊට පස්සේ භික්ෂුණියනේ ඉන්නවා. අත දික් කරන වෙලාවක ඒ භික්ෂුණියගේ අත වැදුන හින්දා ඒ භික්ෂුණිය ඒ අත අරගෙන තමන්ගේ උරිසුලින් තියාගන්න. අන්න ඒ නිසා ඒ දෙන්න දිහි වෙනවා කියලා. කියන්නේ කාය සංසර්ග. ඒ සංසර්ග පහෙන් වෙන්වීම තමයි අසංසර්ග කතා කියලා කියන්නේ. තුනට මේ වෙන දේවල්. මේ සංසාරේ ජීවන සත්‍යයන්ට සංසාරේ සැරිසරන පුද්ගලයන්ට වෙන දේවල් මේ තියෙන්නේ. ඉතින් මේව ඇත්තටම hina වෙන කාරණා නෙමෙයි. ඇත්තටම කියනවනම් අඳන්න තරම් කාරණා. මොකද මේ කියන්නේ මේ මේ මිත්‍යා දෘෂ්ටිය ගැන නෙමෙයි. මේ කියන්නේ මේ බුද්ධාගම ගැන උනන්දුවක් නැති කට්ටිය ගැන නෙමෙයි. මේ කියන්නේ ධර්මය අහන්න ලැබිලා සසර පිළිබඳ කලකිරිලා පැවිදිත් වෙලා එනි ගිහි තමන්ගේ ඥාතීන් තමන්ගේ ධනෙ අතහැරලා පැවිදිත් වෙලා නිවන් දකින්න බලාගෙන උත්සාහ කරන පුද්ගලයන්ට වෙන අකරතැබ්බ පිළිවන්. ඉතින් මේක මේ හරි දරුණු කතාවක්. මේක පාසු කතාවක් නෙමෙයි. සංසාරය පිළිබඳ භයානකම තේරෙන දරුණු කතාවක් මේක. මේක හරියටම තේරුම් ගත්තොත් සසර කල කියන්නේ ඒකත් ප්‍රමාණවත්. කලකිරුණ විතරක් නම් බෑ. පටන් ගන්නත් ඕනේ. මෙතන කියලා තියෙනවා කෙලස් පිළිබඳ විදි ටිකක්. භික්ෂූන් උපාසකව දන් දීමයි භික්ෂූන්ගේ දැන් බාර ගැනීම අතර තියෙන වෙනස විදි හතරක් කියලා තියෙනවා. ඒ කියන්නේ එක පාසකේ දන් දෙන්න ඒ භික්ෂූන් ගාවට යන්නේ තා මොන හරි ලැබෙන්න කියලා හිතාගෙන ඉර එතන. භික්ෂූන්ත් මොන හරි දෙනවනේ අපෝ. භික්ෂුවා මොන හරි ලාභ ප්‍රයෝජන බලාගෙනද ඒ උපාසක ගාවට යන්නේ. අන්න ඒකට කියනවා ගාහ ගාහක කියන්නේ දෙන්නම අල්ලගෙන ඉන්නේ සංහාවෙන් ඉන්නේ. තව තැනක තියෙනවා මිනිස්සු එන්නේ මොන හරි ප්‍රයෝජනයක් බලාගෙන. ඒ භික්ෂුව ඒ මිනිස්සු හම්බෙන්න යන්නේ Taman ඔවුන්ට මේ දක්ෂිනීය වශයෙන් උපකාරයක් වීම සඳහා පමණයි. එතනේ අපි උන්ට දන් දුන්නාම ගොඩක් අපෝ ලැබෙනවා. අන්නේ Tamanගේ තියෙන ගුණය පාවිච්චි කරලා ඒ දන් දෙන දායකයන්ට මහත්ඵල වීම සඳහා සලකාගෙන මේ භික්ෂුව උපාසක ගාවට යනවා. අන්න ඒකට කියනවා ගාහ මුත්තක. එතනේ පාසකයා ග්‍රහණය කරගෙන ඉන්නේ කෙනෙක් වලින් ඒ භික්ෂුව මිදිලයි. මුත්තක. මුත්තගාහක කියලා කියන්නේ මිනිස්සු දන් දෙනවා දක්ෂිණභාවය සලකලා. ඒ භික්ෂුව එන්නේ මොනවට ප්‍රයෝජනයක් බලලා. ඒක කියන්නේ මුත්තගාහක කියලා. අනිත් එක තමයි දෙපක්ෂයම පිරිසුදුයි. මුත්ත මුත්තක. පාසකයෝ දන් දෙන්නේ මහත්ඵල මහානිසංස වීම බලාගෙන සංඝයා වහන්සේ කෙනි. භික්ෂුව එහෙ ගන්නෙ ඔවුන්ට ඒ සඳහාම එසේම වීමට සම්ම හිතලා තමයි ගන්න. මෙන්න මේකත් මෙතන සඳහන් කරලා තියෙනවා මේ මෙතන උදාහරණයකුත් තියෙනවා. එක උපාසිකාවක් දොළොස් වසක් එක භික්ෂුවකට උපස්ථාන කරනවා. එක දවසක් ඒ ගමම දින්නකින් දැවුණා. සියලුම ගෙවල් පිච්චුණා. මේ වෙන කුළුපග භික්ෂූන් ඇවිල්ලා මේ ගම මේ දැවුණා කියලා ගිනි ගත්තා කියලා දැනගෙන උදේම ඇවිල්ලා ඉතින් ඒ උපාසකයන් අහනවලු මේ මුළු ගමම ගිනි ගත්තද ඕගලන්ට එක දෙයක්වත් බේර ගන්න බැරි වුණාද? එහෙම කියලා අහනවලු. ඉතින් අර ඒ උපාසිකාව දන් දෙන භික්ෂුව එන්නේ නැහැලු. ඒ භික්ෂුව එදත් ආවේ පිළිපිට සැසිරෙන වෙලාව විතරලු. ඇවිල්ලා මුකුත් අහන්න නැතුව උපාසිකාව දුන්නේ කරගෙන ආපහු ගියාලු. එතකොට අනික මිනිස්සු කිව්වලු මේ අපේ භික්ෂූන් නම් අපේ යාළු භික්ෂූන් නම් කලින් ආවා බලන්න අපිව. ඔබේ කුලපග භික්ෂුව නම් දාන වෙලාවට විතරයි ආවේ කියලා. එතකොට ඒ උපාසිකාව කිව්වලු ඔබගේ කුලපග භික්ෂූන් ඔබලාටම සුදුසුයි. මගේ කුලපග භික්ෂුව මටම සුදුසුයි. කියන්නේ හිත දියුණු කරපුවා හිත දියුණු කරපුවාට සුදුසුයි කියලා කියන්නේ. අන්න ඒ වගේ සංසර්ග නොවි. ඒ කියන්නේ සංයෝග නොවි පාසකියොත් එක්ක හැසිරෙන ආකාරය තමයි මේ කියලා කියන්නේ. විරියාරම්භ කතා කියලා කියන්නේ වීර්ය ආරම්භ කරන කතාව. මෙන්න මේක තමයි ඉතින් කතාව. මොකද මේක නැත්තම් ඉතින් මොකුත් නැහැ. මම ඒකයි කිව්වේ අඩුම ගානේ උපෝසතය ගන්න පුන් පොහොදාව වීර්ය ආරම්භ කරන්න ඒ කියන්නේ බුදුහාමුදුරු කියලා තියෙන ආරම්භත නික්ෂමත යුඤ්ජත බුද්ධ ශාසනය කියලා කියලා කියන එක. ඒ මොකද ධර්මයේ දැනගත්තට දන්නේ ආරම්භ කරන්න ඕනේ මේ ගමන යන්න. මේ වීරය ආරම්භ කිරීමේ ಗುಣ Taman දන්නවනම් ඒ ಗುಣ අනික් අයට කියලා දෙනවනම් අන්නේ පුද්ගලයා කොච්චර හොඳද කියලා තමයි බුදුහාමුදුරු කියන්නේ. ඉතින් මේ දසකතා අවස්තුන් වල අත්‍යවශ්‍ය අංගයක් තමයි මේ තියෙන්නේ. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, අවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා. මේ පස්වෙනි මේ වීර්ය ආරම්භ කරාට පස්ස තමයි තේරෙන්නේ. ඒක ආරම්භ කරන්නත් අමාරුයි. ඒ කියන්නේ ආරම්භ ධාතු කියලා වෙනම වීර්ය හඳුන්වලා තියෙනවා. නික්කම ධාතු කියලා කියන්නේ ඒක පවත්වාගෙන යන්නත් හරි අමාරුයි. වෙනම වීර්යයක් තියෙනවනේ ඒක පවත්වාගෙන යන්න. කොටින්ම කල්පනා කරලා බලන්න මේ ධර්ම ශ්‍රවණයට ප්‍රමිනීම පවා. එක දිගට කරගෙන යන මේ භාවනා කරන එක පැත්තකින් කියන්නේ. මේ බණ අහන්න එක දිගට එනවා කියන එකත් ලේසියෙන් කරන්න බෑ. කී දෙනෙකුට පටන් ගන්න බැරුව ඉන්නවා. කී දෙනෙකුට පවත්වා ගන්න බෑ. මේක ඕනම පිරිසක් දිහා බැලුවහම පේන දෙයක්. කෙලවරක් යනකම් පවත්වාගෙන යනවා කියන එක ඉතින් මොන කතාවද නේද? මේ වීරය ආරම්භ කරන්න කියන්නේ ඒකයි. මේ වීරය බුදුහාඳුරෝ මේ අරුණෝති සූත්‍රයේ දේශනා කරලා තියෙන අරබත කියන්නේ ආරම්භ කරන් ආරම්භ කරන්න නික්කමත නික්මෙන් ඒ කියන්නේ පවත්වාගෙන යන්න යුඤ්ජත යුද්ධ කරන්න කියලා. බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරන්න. ඒක යුද්ධයක්. මොන වගේ යුද්ධයක්ද? කරන්න කියලා තියෙන්නේ ධුනාත මච්චුනෝ සේනම්. මාර සේනාව පොඩි කරලා දාන්න. නලාගාරං කුංජරෝ. කුංජරෝ කියන්නේ ඇතෙකුට. නලාගාර කියලා කියන්නේ ආගාර කියන්නේ ගියකට. නල කියලා කියන්නේ උණ බටවල. උණ බටවලින් හදපු ගියක් බල සම්පන්න ඇතෙක් ඇවිල්ලා පොඩි කරලා දානවා වගේ. මේ මාර සේනාව පොඩි කරලා දාන කියලා බුදුහාමුදුරු කියන්නේ. බලවත් වීර තියෙන පුද්ගලයාට අන්නේ ආකාරයට පහසුවෙන් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු කියන්නේ. නැත්තම් ඕවගේ උදාහරණයක් දෙන්නේ නැහැ. මං කියනවනේ ඇතෙක් මේ මහා ගහක් පෙරලන වගේ පෙරලන්න කියලා මේ ආරම්භ කරපු වීරයේ බලයක් තියෙනවා වීර කියන එක බලයක් වීර කියන එක ඉන්ද්‍රියක් ඉස්සල්ලාම සතර සම්නප්පදානේ නූපන් අකුසල් නැවත නොකරන්න කරන වීරය උපන් අකුසල් කවදාකවත් කරපු අකුසල් කවදාකවත් ආයි ඉස්සරහට නොකරන්න කරන වීරය කරපු කුසල් නැවත නැවත කරන්න කරන වීරය නොකරපු කුසල් තමන් නොකරපු මහා කුසල් ඉදිරියට කරන්න ගන්න වීරිය. ඒ කියන්නේ සතර සම්මක් ප්‍රදාන කියලා. ඊට පස්සේ ඒක කරගෙන යනකොට ඒකේ ඉන්ද්‍රියක් තරම් වැඩෙනවා. පසු කාලයක ඒක බලයක් තරම් වැඩෙනවා. ඊට පස්සේ බොජ්ජංගයක් තරම් වැඩෙනවා. ඊට පස්සේ මාර්ගංගයක් තරම් වැඩෙනවා. තමයි සම්මා වායාම කියන්නේ. වීරිය සම්බොජ්ජංගේ සම්මා වායාම කියලා කියන්නේ. මේක සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පුරාවටම පැතිරලා තියෙන බුදුරජාන් වහන්සේ අතිශයින් වැදගත්ම කියලා සඳහන් කරපු චේතෝ කීල කියන මජ්ක්‍ධිම නිකාය කියන සූත්‍රේ වීරය කියන එක වෙනම තැන් දෙකක් දීලා. ඒ කියන්නේ අංග 15කින් යුක්ත වෙනකොට එක අංගයකට වීරය තියෙනවා. සතර ඉර්ධිපාදවලත් වීර ඉර්ධිපාදය කියලා එකක් තියෙද්දි තව හැම කාර්යයකම හැම දිගටම යෙදෙන්න තියෙන වීරය හැම වෙලේම තිබිය යුතුයි කියලා පසළොස්වෙනි අංගයේ හැටියට වීරය ආයත තුල් තුල් කරලා තමයි කියන්නේ නිවන් දකින්න. වීරය කියන එක සුළු කොට තකන්න හොඳ නැහැ. මේක තමයි විරියාරම්භ කතා කියලා කියන්නේ. ඊට පස්සේ කියලා කියන්නේ සීල කතා. සීල කතා කියන්නේ තමන් සීල සම්පන්න වෙන්න ඕන. අනුන්ව සීල සම්පදාවේ පිටවන්න ඕන. ඉතින් කියලා දෙන්න ඕනේ කොහොමද සීල් කැඩෙන්නේ? කොහොමද සීල් සම්පූර්ණ කරගන්නේ? මොනවද මේ සීලේ තියෙන ආනිසංස? ඒවා කියනවා. සමාධි සම්පන්න වීම. තමන් සමාධි සම්පන්න වෙලා අනුන්ටත් සමාධි ගුණ වර්ණනා කරලා සමාධිය උපදවන හැටි කියලා දෙන්න. ප්‍රඥා සම්පන්න වීම. තමන් ප්‍රඥා සම්පන්න වෙලා අනුන්ටත් ප්‍රඥාව ලබා ගන්න කියලා දෙන්න. විමුක්ති සම්පන්න වීම තමන් විමුක්තියටපත් වෙලා අනුන්ටත් විමුක්තියටපත් වෙන කියලා දෙන්න. විමුක්ති ඥාන දර්ශන සම්පන්න වීම. ඒ කියන්නේ පත්වේක්ෂා ඥාන ලබාගෙන අනුන්ටත් ඒක ලබා ගන්න කියලා දෙන්න. ඉන්න මේවට කියන දස කතා වස්තුන් කියලා. මේ දස කතා වස්තුන් තමයි අපි මේ විදිහටම කතා කරේ. සූත්‍රේ බුදුරජාන් වහන්සේ දස කතා වස්තුන් පිළිබඳ අහලා මේ ජාත භූමික භික්ෂුන්ගෙන් අහනවා කවුද ජාත භූමියේ මෙන්න මේ වගේ භික්ෂුවක් ඉන්නේ කියලා. තමනුත් මේ දස කතා වස්තු ලාභී වෙලා අනුන්ටත් දස කතා වස්තු ඇති කරගන්න උගන්වන භික්ෂුව කවුද? උනන්දු කරන භික්ෂුව කවුද කියලා. එතන බුදුරජාණන් වහන්සේ නිකම්ම කියන්නේ නැහැ. තමන්ට තියනවා කියලා. මොන භික්ෂුවද මෙහෙම ක්‍රියා කරන්නේ? ඕවාදකෝ විඤ්ඤාපකෝ සම්දස්සකෝ සමාදපකෝ සමුච්ඡේදකෝ සම්පහංසකෝ සබ්‍රමචාරී කියලා විශේෂ වර්ග ගොඩක් තියෙනවා. මොනවද මේ කියන්නේ? ඕවාදකෝ මේ අවවාද කරන සුළු මොන භික්ෂුවද? විඤ්ඤාපකෝ අනුන්ට මේ කතා වස්තුන් දන්වන භික්ෂුව කවුද? සන්දස්සකෝ මේ දස කතා වස්තුන් පිළිබඳ කරුණු පෙන්වන භික්ෂුව කවුද? සමාදපකෝ මේ දස කතා වස්තුන් අනුන්ලවා සමාදන් කරවන භික්ෂුව කවුද? සමුතේජකෝ කියලා කියන්නේ ඔවුන්ව උනන්දු කරවන ඒ දස කතා වස්තුන් වල සමාදන් කරවන්නත් ඕනේ උනන්දු කරවන්නත් වඩ වඩා තියුණු කරවන්නත් සම්පහන්සකෝ වඩ වඩා තියුණු කරවන්නත් අන්න එහෙම කරන භික්ෂුව කවුද කියලා තමයි අහන්නේ. ඒකයි මම කියන්නේ විතරම මේ පාලියත් බලන්න. පාලි කියන වචන තේරුම් ගන්න ගියාම ලොකු තේරුමක් එකතු වෙනවා. එතකොට තමයි මේ භික්ෂූන් 500 එක පැහැර කියන්නේ මන්තානි පුත්තු පුන්න ස්ථිරයන් වහන්සේ. අන්නේ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ භාගතුන් වහන්සේ සමීපේ වැඩ ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේට හිතනවා මේ නුවණ තියෙන සබ්‍රමචාරීන් භාගතුන් වහන්සේ ඉදිරියේදී යම්කිසි භික්ෂුවකගේ ಗುಣ කියනවාද ඒ ಗುಣ කතාව භාගතුන් වහන්සේ අනුමෝදන් වෙනවද අනුමත කරනවද ඒ මන්තානි පුත්ත පුන්න භික්ෂුවට මහා ලාභයක් මහා ලැබීමක් මොකද මෙන්න මේ මහා ලැබීම කියන එක මෙන්න මේ ආකාරයෙන්. මොකද සමහර කෙනෙක් ಗುಣ කියනවා කියලා අගුණයක්මලු කියන්නේ. සමහර උපාසකයෙක් කියනවලු අපේ හාමුදුරුව හරි හොඳයි. අපිට ගියාම බොහෝ දේවල් කණ්ඩ බොණ්ඩ දෙනවා. ඒ ಗುಣ කියනවා කියලා අගුණයක්මලු කියන්නේ. අනිත් එක් කියනවලු සමහර කෙනෙක් අගුණ කියනවා කියලා ගුණයක්ම කියනවලු. සමහර කෙනෙක් කියනවලු අර භික්ෂුව නම් අබල දුබලෙක් වගේ බොහොම මේ ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ වගේ තමන්ගේ වැඩක් කොහෙ කරගෙන ඉන්නවා මිසක් මේ අපි ඊයාට ගණන් ගන්නෙත් නැහැ. එහෙම සතුරු සාමීතිය දෙන්නෙත් නැහැ කියලා කියනවා. කියන ගුණය අගුණයක් හිටින්ද කියලා. එහෙම නෙමෙයිලු මේ සුලබ්ද ලාභය කියන්නේ මනා ලාභය කියන එකේ වගේ නෙමෙයිලු. ඒකේ ඉන්න අංග පහක් තියෙනවා. මොකද්ද? නුවණැත්තෝ ಗುಣ කියනවා කියන එක පළවෙනි ලාභය. විඤ්ඤූහි වන්න භාසනං ඒකෝ ලාභ. කියන්නේ නුවණැත්තන් විසින් ಗುಣ වර්ණනා කිරීම එක ලාභයක්. සබ්‍රහ්මචාරී මේ සිල්වත් භික්ෂූන් කියන එක කියන්නේ බ්‍රහ්මචාරී පුද්ගලයෝ ಗುಣ වනන එක දෙවෙනි කාරණේ. සත්තු සම්මුඛායකෝ බුදුරජාන් වහන්සේ ඉදිරියේ කියන එක තුන්වෙනි කාරණේ. අනුමස්ස අනුමස්ස ඒකෝ දසකතා වස්තුන්ට පිවිසෙමින්ම දසකතා වස්තුන් හා සම්බන්ධ කරවමින් ಗುಣ කියන එක තවත් කාරණා. නිකන් ಗುಣ කියනවා නෙමෙයි. දස කතා වස්තුන් අනුව කියන්නේ. සත්හරා අභනුමෝදනං එකෝ. සාසුන් වහන්සේ අනුමත කරන එකක් එකක් මේ අංග පහෙන් යුක්ත වූ ගුණ වර්ණනා කිරීම මහා ලාභයක්. ඒ කියන්නේ නුවණැත්තන් විසින් කිරීම, සිල්වතුන් විසින් කිරීම, සාසුන් වහන්සේ ඉදිරියේ කිරීම, දස කතා වස්තුන් සම්බන්ධයෙන් ගුණ කීම, සා සාසුන් වහන්සේ අනුමත කිරීම. කියන අංග පහෙන් යුක්ත ගුණ කීම කියන එක මහා ලාභයක් මේ මන්තානිපුත්ත පුණහාමුදුරන්ට මහා ලාභයක් කියලා සාරිපුත්තන් වහන්සේ හිතනවා. භාගතුන් වහන්සේ කැමති තාක්කල් රජගහනුවර වාසය කරලා සවැත් නුවර වඩිනවා. ඒ කැමති තාක් කියලා කියන එක එහෙමයි. ඒ චාරිකා කිරීම ඒක අංග වලින් ඒක ආකාරයෙන් කරලා තියෙන විදිය බෙදලා තියෙනවා. කැමති තාක් ඉන්නවා කියලා කියන්නේ තිසරණේ පිටිටන කෙනෙක් ඉන්නවා නම් තිසරණේ පිටවනවා. පන්සිල් වල පිටන කෙනෙක් ඉන්නවා නම් පන්සිල් වල පිටනවා. අට සිල් වල දස සිල් වල පැවිදි වෙන කෙනෙක් ඉන්නවා නම් සාමාන්‍ය සිල් වල උපසම්පදාසේ දූතාංග වගේ දේවල් ඒ එහෙම තේනවා නම් බුදුහාමුදුරුවෝ ඒව සඳහා වැඩ ඉන්නවා. එහෙම නැත්නම් සෝවාන් තත්ත්වයට පත් කරන්න සකදාගාමි අනාගාමි අරහත් තත්ත්වයට පත් කරන්න සෙනග ඉන්නවනම් ජනතාව ඉන්නවනම් බුදුරජාන් වහන්සේ ඒ තාක්කල් වැඩ ඉන්නවා. කැමති තාක්කල් වැඩ ඉන්නවා කියන්නේ ඒකයි බුදුරජාන් වහන්සේට කැමති තාක් නෙවෙයි. විනය්‍ය ජනයන් ඉන්නවද? හික්මවිය යුතු ජනයා තවදුරටත් ඉන්නවද ඒ තාක්කල් බුදුහාමුදුර වැඩේ. අනික් අයගේ ඉන්ද්‍රියන් මෝරල් නැද්ද? බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා. මේ චාරිකාවේ වැඩිම තුරිත චාරිකා අතුරිත චාරිකා කියලා චාරිකා දෙකක් තියෙනවා. තුරිත චාරිකා කියලා කියන්නේ හික්මවිය යුතු පුද්ගලයන් අරමුණු කරලා චාරිකා වඩනවා. හරියට මහා කාශ්‍යප හාමුදුරුවෝ හික්මවන්න වැඩියා වගේ මහා කප්පින රජුගේ හික්මවන්න වැඩියා වගේ පුක්කුසති කුල පුත්‍රයා ඉක්මවන්න වගේ වගේ. එහෙම නැත්නම් මේ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය වගේ මේ මණ්ඩල තුනක් තියෙනවා. මණ්ඩල තුනක් තියෙනවා මේ බුදුරජාන් වහන්සේගේ චාරිකා කරන මාර්ග වලින් මණ්ඩල තුනක් තියෙනවා කියලා කියනවා. අන්තිම මණ්ඩලය, මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය, අන්තිම මණ්ඩලය කියලා මණ්ඩල තුනක් තියෙනවා. මේ මහා මණ්ඩලය කියන එක යොදුන් 900ක්. මධ්‍ය මණ්ඩලය යොදුන් 600ක්. අන්තිම මණ්ඩලය යොදුන් 300ක්. මහා මණ්ඩලයේ බුදුජන් වහන්සේ චාරිකාවේ හැසිරෙනවා නම් වස් කාලය මාස 3යි වැඩ ඉන්නේ. ඒ වස් ඉවරෙච්ච ගමන් පටන් ගන්නවා නව මාසයක් මහා මණ්ඩලයේ යොදුන් 900 ගමන් කරනවා. එතකොට ඒ මණ්ඩල තුනේම සත්කාර සම්මාන දෙවියන්ගේ මනුස්සයන්ගේ ඒ එකම මණ්ඩලෙට ගලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මිනිස්සු ගලනවා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ අනු දෙවියෝ ගලනවා කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ මාස 7ක් ඉඳලා වස් කාලයේ ඉඳලා අර අපේ ආනාපාන සති සූත්‍රය වගේ බුදුරජාන් වහන්සේ අතිරේක මාසයක් බලන් ඉන්නවා ඒ භික්ෂුන් මාර්ගඵල ලැබෙනවා. කුමුදු පිපෙන ඉල්මාස දක්වා බලන් ඉන්නවා. එතකොට චාරිකාවේ සැසරන්නේ මධ්‍ය මණ්ඩලය. යොදුන් 600යි තියෙන්නේ. මාස 8ක් චාරිකාවක්. එතකොට ඉතුරු මණ්ඩල දෙකේ සත්කාර සම්මානත් ඒ මධ්‍ය මණ්ඩලයට ගලනවා කියලා කියනවා. දෙවියෝ මිනිස්සු ගලනවා මධ්‍ය මණ්ඩලයට. බුදුරජාන් වහන්සේ මාස 5ක් 6ක් 7ක් ඒ වස් වසපතන ඉන්න කැමති නම් ඉඳලා අන්තිම මණ්ඩලයේ යොදුන් 300 චාරිකයි. එහෙමයි තියෙන්නේ. මෙන්න මේවට කියනවා අතුරිත චාරිකා. ඒ කියන්නේ විශේෂයක් නැතුව පුද්ගල විශේෂයක් නැතුව සැරිසරන විදිහ. බුදුරජාන් වහන්සේ චාරිකාවේ සැරිසරන කාරණා කියලා තියෙනවා ඉතින් ගොඩක්. විසරණේ පිළිපැදීම සඳහා පන්සල් වල පිළිපැදීම සඳහා අෂ්ට සමාපatti වල පිළිපැදීම සඳහා තර මාර්ගඵල වල පිළිපැදීම සඳහා වශයෙන් ඒකාකාරයෙන් බුදුරජාන් වහන්සේ චාරිකා සැරිසරනවා කියලා කියනවා. මන්තානි පුත්ත පුන්නහාමුදුරුවෝ කාලයක් ඉඳලා බුදුරජාන් වහන්සේ රජගහනුවරට වැඩියට පස්සේ ඒ නේවාසික භික්ෂුවට විතරක් ඒ සේනාසනය බලා ගන්න භික්ෂුවට විතරක් දන්වලා අප්‍රසිද්ධියේම වඩිනවා සවැත් නුවරට. රජගහනුවර නම් තාක් කාලේ ඉඳලා සවැත් නුවරට බුදුරජාන් වහන්සේ වැඩිහම මන්තානිපුත්ත පුණ්‍යතරු සවැත් නුවරට වඩිනවා. මොකද සවැත් නුවරට ළඟයි. කපිලවත් පුරේ ඉඳලා. අනිත් එක බොහෝ පිරිසක් එක්ක යනවට වැඩිය තනියෙන් යම් බොහොම පහසුයි කියලා කියනවා. මොකද ගමනක් යනකොට එක්කෙනෙක් ඉම්මු කියනකොට එක්කෙනෙක් යමු කියනවා. කට්ටිය වැඩි වුණා. ඒවා මේ ලියලම කියනවා. අපි නම් ඉතින් හොදනගන්න ගිහිල්ලාමයි නේද? කලින් සිපිට කිව්වනම් දැනගන්න තිබුණා. බොහෝ දින අය යන රෙඩිය බොහොම පහසුවෙන් යන්න පුළුවන් හින්දා මේ මන්තානි පුත්ත පුණහාඳුරෝ හනියම් වඩිනවා. සුද්ධෝදන මහරජුවන්ට දන්නවල මේ ගිතෙල් වෙඬරු උකපුරු ඒ වගේ මధుර අරගෙන ගමන් වියදම් අරගෙන කියන්නේ මගදී පාවිච්චි කරන දේවල් අරගෙන වඩිනව නෙමෙයි තනියම අප්‍රසිද්ධිය වඩිනවා කියලා තියෙනවා. අල්පේච්ඡතාවය නිසා. මන්තානි පුත්ත හාමුදුරුවෝ දැන් සවැත් නුවර වැඩලා බුදුරජාණන් වහන්සේ යම් ආරාමයක වාසය කරනවද? ඒ විහෙර කෙලිම ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා එදා ඉතා අලුයම මන්තානි පුත්ත පුණ්‍යතරුන් වඩිනවා කියලා. ඇයි මේ මන්තානිපුත්ත පුන්නතරුන් මුලදී සරුත් හාමුදුරු හම්බෙන්න ගියේ නැත්තේ? ඒ උන්වහන්සේගේ කුටි හිටියේ නැත්තේ. මුගලන් හාමුදුරු ගාවට ගියේ නැත්තේ ඇයි? ඒ මහා කාශ්‍යප හාමුදුරු ගාවට ගියේ නැත්තේ ඇයි කියලා කියනවා. උන්වහන්සේ අර සංග්‍රාම දිනු යෝධයෙක් වගේ මේ ශාසනය. සංග්‍රාම දිනු යෝධයෙකුට වෙන කෙනෙක් අවශ්‍ය නැහැලු රජවරු බහැදකින්න. මේ මහරජතුමා බහැදකින්න ඒ සංග්‍රාම දිනු සටන දිනු යෝධයාට කෙලින්ම ගමන් කරන්න පුළුවන්. මොකද රජුට ඉතා හිතවත්. දෙවන්නේ අවශ්‍ය නැහැ. ආනන්ද හාමුදුරන්ගත් රාහුල හාමුදුරන්ගත් උපකාරයක් අවශ්‍ය නැහැ මේ ශාක්‍යයක් කියලා. මම ආනන්ද හාමුදුරන්ට කියලා කතා කරලා භාගතුන් වහන්සේ ගාවට යනවා කියලා එකක් නැහැ. ඒ හින්දා බුදුරජාන් වහන්සේ ගාවට කෙලින්ම වැඩියා කියලා කියනවා. බුදුරජාන් වහන්සේ ඒ මන්තානි පුත්ත පුණාමුදුරන්ට ධාර්මික කතා කියලා සතුටු කරවලා සමාදම් කරලා උත්සාහවත් කරනවා. භාගතුන් වහන්සේට වැඳලා පැතුම් කරලා මන්තානිපුත්ත පුණහාඳුරෝ දවල් වාසය කිරීම සඳහා අන්දවණයට ගමන් මේ එක්තරා භික්ෂුවක් අහන්න ලැබෙනවා මේ භාගතුන් වහන්සේ පුන්න පුන්න නමින් ආමන්ත්‍රණය කරමි ධර්ම දේශනා කර. මේ භික්ෂුවගේ සරුත් හාමුදුරන්ට කියනවා කරුපුත්තයන් වහන්ස ඔබ වහන්සේ යම් මේ මන්තානිපුත්ත පුන්න චරක් ගැන ಗುಣ වර්ණනා කරනවාද මේ භික්ෂුව දැන් භාගතුන් වහන්සේ ළඟ ධර්මය අහලා අන්දවණයට වැඩි දවල් වාසය කරන්නේ. يعني භාවනා කරන අන්දවණයට වැඩි. සාරිපුත්තයන් වහන්සේ බොහොම ඉක්මනින් තමන්ගේ හිඳිනා කඩ يعني පත් කඩ එහෙම නැත්නම් නිසීදනය කියන්නේ එළන ඉඳගන්න පාවිච්චි කරන මේ නිසීදනය රැගෙන ඒ මන්තානි පුත්ත පුන්නහාමුදුරන් පසුපස ලුහු බඳිනවා. ඒ කියන්නේ ගමන් කරන අන්දවනේ දිශාවට. ඒක කියනවා බොහෝ ළඟත් නෙමෙයි බොහෝ දුරත් නෙමෙයි හඳු පල්ලම් බහිනකොට යන්තමට හිස පේන ගානට තමයි පිටිපසින් යන්නේ. බාධාවක් නොවෙන්නේ. මොකද ළඟින් ළඟින් ගමන් කරත් ඒ ගමන් කරන කෙනාට බාධායි. දුරින් දුරින් ගමන් කරොත් යන දිහාව පේන්නේ නැහැ. හින්දා කියනවා මේ පිටිපස්සේ ගමන් කරන්නේ එහෙමයි. මන්තාලිපුත්ත පුණහාමුදුරු අන්දවනේ ගමන් කරලා එක්තරා රුකක් මුල සමාපත්තියක සමාදි. සරොත් හාමුදුරුවෝ එක්තරා රුක්ෂයක් මුල සමාපත්තියක සමාදි. ඒ ආසන්න. ඊට පස්සේ හවස භාවනාවෙන් නැගිටලා ඒ සාරිපුත්තන් වහන්සේ මන්තානිපුත්ත පුණහාමුදුරු නගර වැඩලා තම සතුටු විය යුතු කතා කරලා පැත්තක වාඩි වෙලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ඇවත්නි මේ මේ එනේ මිත්‍රයනි ඒ කාලේ ආමන්ත්‍රණය කරන ඇවත්නි කියලා. මේ භාගතුන් වහන්සේ වෙතද මේ Brahmachari වාසය කරන්නේ. ඒ කියන්නේ දවස්වල බොහෝ පැවිද්දෝ ඉන්නවනේ එක එක જાති. සිවෝ දරාගෙන තෝරන තරම් කට්ටිය ඉඳලා තියෙනවා. මේ අහලා තියෙන්නේ ඔබතුමා මේ භාගතුන් වහන්සේ ළඟද මේ පැවිදිලා ඉන්නේ කියලා අහනවා. ඒකවල මන්තානි පුත්තු පුණහාමුදුර උත්තර දෙනවා. එසේ මිත්‍රෙනි. එසේ ආවත්. අවත්නේ සීල විසුද්ධිය සඳහා භාගතුන් වහන්සේ වෙත පැවිදිලා දිනේ. උදාහරණ එහෙම අහනවා සීල විසුද්ධිය සිල් සම්පූර්ණ කිරීම සිල් විශේෂයෙන් පිරිසුදු කිරීම සඳහා භාගතුන් වහන්සේ ළඟ පැවිදිලා ඉන්නේ. ඒක කියනවා නැහැ ඒක නෙමෙයි හරිය. එහෙනම් චිත්ත විසුද්ධිය පිණිසද සීල විසුද්ධිය කියලා කියන්නේ දැන් අපි කර කරනම් සප්ත විසුද්ධිය කියලා. සීල විසුද්ධිය කියලා කියන්නේ යම්කිසි සීලයක් සමාදන් වෙලා විශේෂයෙන් පිරිසුදු කරනවා. ආර්යකාන්ත වන ආකාරයට ආර්යකාන්තයි කියලා කියන්නේ අඛණ්ඩ අචිද්‍ර අසබල් කම්මාස භුජිස්ස විඤ්ඤූපසත්ත අපරාමට්ඨ සමාධි සම්මත්තනික කියන අංග 8න් යුක්ත. මෙන්න මේ අංග 8න් යුක්ත සීලයට කියන ආර්යකාන්ත සීලය කියලා. මෙන්න මේ ආකාරයට ඊටාම පිරිසුදු தත්ත්වයට පත් කරනවට කියන විසුද්ධ විසුද්ධි කියලා කියන්නේ. සීල විසුද්ධි කියලා කියන්නේ විශේෂයෙන් පිරිසුදු කරපු සීලය. මෙන්න මේ සීල විසුද්ධිය සඳහාද මේ විදිහට ලයින් කියලා අහනවා. සමහරව හිතනවා මෙන්න මේ වගේ විශේෂ සීලයක් තිබ්බම මෙතන නිවන් දකින්න. මේ අපේ බුදු ධර්මයේ එහෙම දෙයක් නැහැ. බුදුරජාන් වහන්සේ උපදින්නේ සත්වෝ සිල් වලට ගන්න නෙමෙයි කියලා විශේෂයෙන් සඳහන් කළා තියෙනවා. බුදුරජාන් වහන්සේ ඊට වඩා උසස් මාර්ගඵල වලට සත්වෝ ගෙන යාම සඳහා තමයි පහළ වෙන්නේ. සමහරව හිතන් ඉන්නවා අද කාලේ සීලෙන් පුළුවන් කොට යන්න. මෙහෙමයි සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය දක්වා පමණයි. දැන් මේ සීල විසුද්ධිය බලපාන්නේ චිත්ත විසුද්ධිය දක්වා චිත්ත සුද්ධිය ලබා ගන්න. චිත්ත සුද්ධිය කියලා කියන්නේ මොකද්ද? ධානා මට්ටම් අතෙන් එකට. එහෙම නැත්නම් සිත සමාධිගත වීමට. සුෂ්ක විදර්ශකව රහත් වෙන කෙනෙකුට පවා ප්‍රථම ඥානීය මට්ටම තරමටවත් ප්‍රථම ඥානෙ නැති වුණත් ඒ එකඟතාවයේ මට්ටමටවත් එකඟතාවයක් තියෙනවා. චිත්ත විසුද්ධියක් තියෙනවා. ditthi visuddhi කියලා කියන්නේ ඊළඟට ලැබෙන නාම රූප වෙන් වෙලා පේන ප්‍රමාණය. නාම රූප වෙන් වෙලා තියෙන ඥානය ලැබෙන තැන තමයි ditthi visuddhi කියන්නේ. සංඛා විකරණ විසුද්ධි කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය අපි වචනේ ඉගෙන ගන්නවා වගේ නෙමෙයි, තමන්ගේ ඥානයම අවබෝධ කර ගන්නවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා කියන්නේ විදර්ශනා අපක්ලේශ කියලා 10ක් ඇති වුණාම ඒ 10න් එකක් හෝ වැඩි ගන්නක් හෝ ඇති වුණාම එතන මාර්ගයක් ඵලයක් නිවනක් කියලා හිතන්නේ නැතුව රවටෙන්නේ නැතුව ඉස්සරහට යන්න තියෙන ඥානයට තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන්නේ. ඒ කියන්නේ එතන විදර්ශනා උපක්ලේශ 10ක් ඇති වෙනවලු. මොනවද? ඕභාස, පීති, පස්සද්දි යනාදි වශයෙන් විශාල ආලෝක පහළ වෙන්න පුළුවන්. දව් ගණන් පේන්න පුළුවන්, රටවල් ගණන් ඈත පේන්න පුළුවන්. එතකොට හිතනවා මට විශේෂ ඥානයක් ලැබිලා. නැත්තම් මම නිවන් දැකලා මම සෝවාන් වෙලා මම රහත් වෙලා කියලා හිතන්න පුළුවන්. අන්න එතන රහත් වීම නෙමෙයි, සෝවාන් වීම නෙමෙයි කියලා දැනගෙන එතනට ඇලෙන්නේ නැතුව ඉන්න එක තමයි මග්ගාමග්ග ඥාන දසන සුද්ධි කියන්නේ. ප්‍රීති කියලා කියන්නේ බලවත් වූ ප්‍රීතියක් හට ගන්න පුළුවන්. වලාකුළු වල පාවෙනවා වගේ දැනෙන, අහස පාවෙනවා වගේ දැනෙන පස්සද්ධියක් සහල්ු බවක් ඇති වෙන පුළුවන්. බලවත් සද්ධාාවක්, විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. දැඩි වීරයක් ඇති වෙන්න පුළුවන්. මනාව වූ සිහියක්, බලවත් සිහියක් ඇති වෙන්න පුළුවන්. විශේෂ ඥාන පහළ වෙන්න පුළුවන්. සමහරු භාවනා කරන්න ගිහිල්ලා වෙන වෙන ඥාන ලැබිලා එතනින් නවතිනවා. ලෞකික ඥාන. සමහරුන්ට ලෙඩ හොඳ කරන්න පුළුවන් වෙනවලු සමහරුන්ට වෙන වෙන දේවල් බලන්න පුළුවන් වෙනවලු එහෙම වෙනවා. එතනින් ඇති කියලා හිතනවා. දැන් නිවන් දැක්ක කියලා හිතනවා. ඊට පස්සේ නිවන් දකින්න යනවා මේ. එහෙම නැත්නම් තමන්ගේ මේ භාවනාව පිළිබඳ සියුම් වූ ආසාවක් ලැබෙන්න පුළුවන්. උපේක්ඛාව තියෙනවා. උපේක්ඛාව ලැබෙන්න පුළුවන්. බලවත් සමාධිය තියෙන්න පුළුවන්. සියුම් තණ්හාවක් ඇති වෙන බෑ. ඒකට කියන්නේ නිකාන් කියලා. මෙන්න මේ 10ට කියන විදර්ශනා උපක්ලේශ කියලා. උපක්ලේශ කියලා කියන්නේ කෙලස් වගේ පේන්නේ නැහැ ඒත් කෙලස්. බොහොම හොඳ දේවල් හැටියට තමයි Tamanට ලැබෙන්නේ. ඒක නිවන නෙමෙයි ඒක කෙලවර නෙමෙයි කියලා දැනගන්න ඥානෙට කියන මග්ගා මග්ග ඥාන දර්ශනයේ විසුද්ධියේ. ඊට පස්සේ තමයි ලැබෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එක. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ විදර්ශනා ඥාන පහළ වෙන්නේ එහෙමයි. සම්මස්තන ඥානෙ. ඒ කියන්නේ විදර්ශනා ඥානයෙන් තමන්ට පහළ වෙන පටන් ගන්නවා. උද්‍යබ්බේ ඥානෙ කියලා කියන්නේ ඇතිවීම නැතිවීම. උදය කියලා කියන්නේ ඇතිවීම. වය කියලා කියන්නේ නැතිවීම. ඒ උද්‍යබ්බේ ඥානය තියෙන්න පුළුවන්. ඊට පස්සේ භංගානුපස්සනා ඥානෙ නැති වෙනවම පේන්න පුළුවන්. භාවිතපත්ඨාන ඥානෙ විශේෂයෙන් නැති වෙනවා පේනවා පටන් අරගෙන මේ හැමදේම විඳිනවා කියලා දැනගෙන බයක් ඇති වෙන්න පුළුවන්. බය හිතන තරම් විනාශ වෙනවා පේන්න පටන් ගන්නවා. ආදීනවානුපස්සනා ඥානෙ මේ කෙලෙස් වල නරක පැත්ත පේන ඥානයක් තියෙනවා. නිබ්බිදාන ඒ කෙලෙස් සංස්කාර පිළිබඳ කලකිරෙන ඥානයක් පහළ වෙනවා. මේ ආකාරයෙන් විදර්ශන ඥාන 10ක් තියෙනවා. මුංචිතු කම්මත ඥානය. මිදෙන්න කළ යුතු දේ මොකද්ද කියලා තේරෙන ඥානයක්. පටිසංඛානු කියලා ඒක යොදවන ඒක ක්‍රියාත්මක කරන ඥානයක් තියෙනවා. සංඛාරූපේක්ඛා කියලා සියලු සංස්කාරයන් කෙරෙහි මදහත්වනක ස්වභාව ඥානයක් තියෙනවා. පටිපදා ඥාන දර්ශන කියලා ප්‍රතිපදාව අනුව විදර්ශනා ඥාන පරිණෝ ඊට පස්සේ අනුලෝම ඥානය කියලා සෝවාන් හෝ අසුදාගාමී හෝ අනාගාමී මාර්ගය අනුව අනුවම පවතින ඥානය අනුලෝම ඥානය කියන එක. මෙන්න මේ ආකාරයේ විදර්ශනා ඥාන 10ක් පහළ වෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය කියලා විසුද්ධියක් ඇති වෙනත් එක්කම තමයි මාර්ගයකට ඵලයකට එන්නේ. මේ සෞත් හාමුදුරුවෝ මෙන්න මේ විසුද්ධි ගැන අහන්නේ ආනෝ සීල විසුද්ධිය පිණිස ඔබ සාස් භාගතුන් වහන්සේ කරේ බඹසර වසනවද නැහැ කියන්නේ නැහැ වැත්නික එහෙමනම් චිත්ත විසුද්ධිය පිණිස ඔබ භාගතුන් වහන්සේ කරේ බ්‍රහ්මචාරී වාසය කරනවද කියලා ඒසේ නොවේ වැත්නික එහෙමනම් ditthi විසුද්ධිය පිණිස භාගතුන් වහන්සේ කරේ වාසය කරනවද කියලා මේ හතම අහනවා සීල විසුද්ධි චිත්ත විසුද්ධි ditthi විසුද්ධි සංඛා විතරණ විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන හත මහා. එතකොට මේ හතම මන්තානි පුත්ත පුන්නතරුන් උත්තර දෙනවා ඇවත්නි එහෙම නෙමෙයි කියලා. එතකොට සරුවත් ආඳුරහනවා මම දැන් මේ ප්‍රශ්න හතක් ඇහුවා ඒ හතටම නෙමෙයි කියලා කියනවා. ඉතින් කුමක් හද ඔහු බාගතුන් වහන්සේ කරේ Brahmachari වාසය කරන්නේ. ඒකට කියනවා ඇවත්නි මම අනුපාදා පරිනිර්වාණය සඳහා භාගතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචාරිය වාසය කරන. මොකද මේ අනුපාදා කියලා කියන්නේ උපාදාන නැති. උපාදාන නැතුව පිරිනිවන් පෑම සඳහා මම භාගතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචාරිය වාසය කරනවා. එතකොට සරුවත් හඳුරහනවා ඇවත්නි සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයද? ඒක කියනවා ඒක එහෙම නෙමෙයි. එහෙනම් චිත්ත විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයද කියලා. ඒකත් එහෙම නෙමෙයි. මේ වගේ හත මහානව. ditthi visuddhi, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන හතම අහනෝ ඒ එකින් එක අනුපාදා පරිණිරවාණයද කියලා. ඊට පස්සේ ඒ හතටම නැහැ කියලා කිව්වම ගහනෝ ඉතින් මේ ධර්මයන් හැර අනුපාදා පරිණිරවාණයක් ලැබෙනවද? දුර්ගෙන එහෙම ලැබෙන්නේ නැහැ මේ හතෙන් එකක්වත් නෙමෙයි අනුපාදා පරිණිරවාණය කියලා කියන්නේ. හැබැයි මේ හත නැතුව අනුපාදා පරිණිරවාණයකුත් නැහැ. එතකොට සරුවත් හාමුදුරුව අහනවා මිත්‍රි අවත්නි දැන් සීල විසුද්ධිය අනුපාදා පරිණිරවාණය කියලා වොම නැහැ කියලා කියනවා. ඒ වගේ විසුද්ධි හතම වෙන වෙනම ඇහුවම නැහැ කියලා කියනවා. ඒ හත ඇරෙන්න අනුපාදා පරිණිරවාණය තියනවාද කියලා වොම ඒකත් නැහැ කියලා කියනවා. කොහොමද මේක තේරුම තේරුම් ගන්නේ? එතකොට කියනවා අවත්නි භාගතුන් වහන්සේ සීල විසුද්ධිය අනුපාදා පරිණිරවාණය කියලා කිව්වොත් එහෙම උපාදාන සහිත තනක්ම උපාදාන නැති පිරිනුවන් පෑම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වෙනවා. මොකද සීල් තිබුණාට කෙනෙක්ට කෙලස් තියෙනවා. භාගතුන් වහන්සේ චිත්තවිසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කියලා දේශනා කරා නම් කෙලස් සහිත තනක්ම උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිර්වාණය කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මොකද ඥාන තිබුණාට කෙලස් තියෙනවා පුද්ගලයා. ditthිවිසුද්ධිය අනුපාදා පරිනිර්වාණයදී කියලා දේශනා කරා නම් එහෙනම් භාගතුන් වහන්සේ උපාදාන සහිත වූවක්ම තමයි මේ උපාදාන නැහැ කියලා කියන්නේ. පාදාන්න නැති පරිණවාණය කියලා කියන්නේ. මොකද දිට්ඨි විසුද්ධිය කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. ඒ කියන්නේ භාවනා කරලා විදර්ශනා වඩලා මේ නාමය මේ රූපය මේ චිත්තය මේ චෛතසිකය මේ පඨවි මේ ආපෝ තේජෝ වායෝ කියලා දැනගත්ත පුද්ගලයා නිවන් දැක්කා කියලා කියනවා. ඉතින් එහෙම දන්න පුද්ගලයාට කෙලස් තියෙනවා. තාම කෙලස් නැති වෙලා නැහැ. බුදුරජාන් වහන්සේ කාංකා විතරණ විසුද්ධිය අනුපාදා පරිණවාණය කියලා දේශනා කරා නම් ඒත් කෙලස් සහිත වූවක් වටනයි. අනුපාදා පරිණාමය කියලා දේශනා කරනවා. මොකද කෙනෙක්ට පටිච්චසමුප්පාදයේ සහ ඇත්තටි සැටියෙන් තේරුණා කියලා ඔහුගේ කෙලෙස් නැතිලා නැහැ. තේරිලා විතරයි තියෙන්නේ. මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය අනුපාදා පරිණාමය කියලා දේශනා කරාන කෙනෙක්ට බල තියෙන්න පුළුවන්, අහසින් යන්න පුළුවන්, දුර පේනවා වෙන්න පුළුවන්, අනුන්ගේ සිත් පේනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ඔහුට කෙලෙස් තියෙනවා. එහෙනම් කෙලෙස් සහිත වූවක්ම කෙලෙස් නැති නිර්වාණය කියලා දේශනා කරා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වනේ එහෙනම් මේ විදර්ශනා ඥාන තියෙන පුද්ගලයා නිවන් දැක්කා කියලා තමයි කියන්නේ. එහෙනම් ඒත් කෙලස් තියෙන දෙයක්ම තමයි කෙලස් නැති නිර්වාණය කියලා කියන්නේ. ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වොත් ඥානිය ලැබෙන්න කලින් මේ නිවන් දැක්ක කියලා නෙකේ. ඉතින් ඒ හින්දා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ අනුපාදා පරිනිර්වාණය නෙමෙයි. නැවත්නි ඔබට උපමාවක් කරන්න. මොකද මේ සමහර නුවණ තියෙන පුරුෂයෝ උපමාවෙන් අර්ථය දැනගන්නවා. මේ කියලා ඉතින් මෙහෙමයි. සමහර නුවණ තියෙන පුරුෂයෝ උපමා වලින් තේරුම <laughs> තේරුම් ගන්නවා කියලා කියලා. ඒ කියන්නේ හැමෝටම තේරෙන්නේ නැහැ කියන්නේ. මෙන්න මේකයි උපමාව. සවැත් නුවර වසල පසේ නදී කොසල් රජුරවන්ට සාකේත නුවර හදිසි කටයුත්තක් යෙදෙනවා. ඒ ඔහු සවැත් නුවර සිට සිට සාකේත නුවර දක්වා විනීත හික්මුණ විනීත රතයන් විනීත අශ්වයන් යදූ රතයන් හතක් පිළියෙල කරනවා. ඒ කියන්නේ රජුරු සාමාන්‍ය පාවිච්චි කරන්නේ ධවල සයින්දවයන්. ඒ කියන්නේ අතිශයින් සුදු වර්ණය තියෙන මේ අජානීය කුලවල බොහොම උසස් කුලවල ඉපදිච්ච කොහොම හොඳින් හික්මුණ විනීත අස්වැන්. ඉතින් ඒවට කියන විනීත රත. ඒ කියන්නේ මේ මේ සූත්‍රය රත විනීත කියලා කියන්නේ. ඒ විනීත රත හතක් පිළියෙල කරනවා. මොකද ඊතා ඉක්මනින් යන්න ඕනේද? මොකද ඊතා ඉක්මනින් ගියා කියලා අස්වැව වෙහෙසටපත් කරන්නේත් නැහැ. අධික ලෙස. ඒ හින්දා සවැත් නුවර සිට සාකේත් නුවර දක්වා රත හතක් පිළියෙල කරනවා මග. එක රතයක නැගලා සවැත් නුවරින් පිට වෙලා ඒ රතයෙන් යනවා දෙවෙනි රතය දක්වා. ගිහිල්ලා ඒ අස්සෙ මුදා හරිනවා. එතනින් ඒ පළවෙනි රතයෙන් බහැලා දෙවෙනි රතයට නගිනවා. නැගලා දෙවෙනි රතයෙන් යනවා තුන්වෙනි රතය දක්වා. තුන්වෙනි රතය ළඟදී දෙවෙනි රතයෙන් බහැලා තුන්වෙනි රතයට නගිනවා. නැගලා තුන්වෙනි විනීත රතයෙන් යනවා හතරෙන් විනීත රථය දක්වා. ඒ හතරේ විනීත රථය ගාව තුන්වෙනි රථයෙන් බෑලා හතරවෙනි විනීත රථයට තංගිනවා. නැගලා හතරවෙනි විනීත රථයෙන් පස්වෙනි විනීත රථය ගාවට යනවා. ගිහිල්ලා හතරෙන් බෑලා පස්වෙනි විනීත රථයට නගිනවා. නැගලා පස්වෙනි විනීත රථයෙන් හයවෙනි විනීත රථය දක්වා ගමන් කරනවා. ගමන් කළා පස්වෙනි විනීත රථයෙන් බහැලා හයවෙනි විනීත රථයට නගිනවා. නැගලා හයවෙනි විනීත රථයෙන් හත්වෙනි විනීත රථය දක්වා යනවා. ගිහිල්ලා හයවෙනි එකකින් බහැලා හත්වෙනි මීටර රටෙන් නැගිනවා. නැගලා හත්වෙනි මීටර රටෙන් පාකේ තුල දුරකටද වාසල් කරද පැමිණෙනවා. එතකොට යම්කිසි පුරුෂයෙක් එතන ඉඳගෙන රජුරන් ඇහුවොත් රජතුමනි ඔබ මේ රටෙන්ද පැමිණෙන්නේ? මෙතෙන්ට කියලා රජ්ජුරුව යහපත් ආකාරයට සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරනවා නම් මෙන්න මේ වෙච්ච සිද්ධිය මේ ආකාරයට ප්‍රකාශ කරනවා. අන්තිමට මේ දොරකොඩට ආවට ඒ දොරකොඩට ඇවිල්ලා ඒ රතෙන් නෙමෙයි කාගෙත නුවර ඇතුළට යන්නේ. දොරකොඩින් විතරයි යන්නේ. දොරකොඩින් බැහැලා රජුරු කාගෙත නුවරට යන්නේ. ඒ හින්දා හත්වෙනි රතේනුත් නෙමෙයි කාගෙත නුවරට යන්නේ ඇතුළට. මෙන්න මේ ආකාරයට රජුරු හරියට විස්තර කරනවා නම් මෙන්න මේ වගේ සීල විසුද්ධිය අවශ්‍ය වෙන්නේ චිත්ත විසුද්ධිය දක්වා යෑමට පමණයි. ඒක තමයි සීලබ්බත පරාමාස කියන එක සංයෝජනයක් වෙන්නේ. මොකද සීලෙන් නිවන් දකින්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා නම් ඒක සීල වෘත සමාදානයෙන් නිවන් දකින්න පුළුවන් කියලා දැඩි දෘෂ්ටියක්. මොකද සීලෙන් නිවන් දකින්න බෑ. සීල විසුද්ධිය යම්තා ප්‍රෝජනයක් තියනවද මොනව සඳහාද? චිත්ත විසුද්ධිය සඳහා. හිත සමාධිගත වීම සඳහා තමයි මේ සීලය අපිට ප්‍රයෝජනවත්. සීලය නැතුව කවදාත්වත් සිත සමාධිගත කරගන්න බෑ. ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ තමන් රකින්න ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය, ආචාර ගෝචර සීලය, පත්ත්‍සන්නිත සීලය, ආජීපාරිසුත් සීලය වගේ සීල සම්පූර්ණ වෙන්න ඕන චිත්තවිසුද්ධිය ලබන්න. චිත්තවිසුද්ධිය යම් ප්‍රයෝජනයක් තියනවාද මොකක් සඳහාද කියනවා නම් ditthිවිසුද්ධිය සඳහා පමණයි. එතනින් එහාට ඒ ධානය හොඳයි කියලා අල්ලගෙන හිටියොත් නිවන් දකින්නේ නැහැ. අර සීලබ්බත පරාමාස වගේම. ධානය හොඳයි කියලා හිතුවත් එතනින් එහාට නිවන් දකින්නේ මේ යන්තම් ලැබෙන මේ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක කුමක් සඳහාද? ditthi visuddhiya කුමක් සඳහාද? පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම සඳහා. සංකා විතරන විසුද්ධිය සඳහා. සංකා විතරන විසුද්ධිය කුමක් සඳහාද ප්‍රයෝජනයක් තියෙන්නේ? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහා. කියන්නේ මගන මග දැනගන්නා නෝන ලබා තෙක්්‍යාම සඳහා පමණයි. මගන මග දැනගන්නා නෝන මොකටද ඕන වෙන්නේ? එතනින් නවතින්නේ නැතුව හරි මග දැනගෙන විදර්ශනා ඥාන ලබා ගැනීම සඳහා පමණයි. විදර්ශනා ඥාන ලැබෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන්. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය මොකටද? ඥාන දර්ශන විසුද්ධිය සඳහා. ඥාන දර්ශන විසුද්ධිය මොකටද? අනේ ඒන් තමයි මාර්ගයට එන්නේ. ඒක තමයි බුදුදහම් වහන්සේ දේශනා කරන්නේ. විදර්ශනාවේ ඵලය මාර්ගය මාර්ගයේ ඵලය තමයි ඵලය. විදර්ශනාවෙන් ලැබෙන දේ තමයි මාර්ගය. මාර්ගයෙන් ලැබෙනවා ඵලය. මේ ආකාරයට මන්තානිපුත්තු පුණහාමුදුරු පැහැදිලි කරනවා මේ විසුද්ධි කුමක් සඳහාද? ඉතින් මෙහෙම බැලුවහම සීල විසුද්ධිය කියන්නේ නිවන නෙමෙයි. සීල විසුද්ධියෙන් තොරව ලබන නිවනකුත් නැහැ. ඒ වගේ චිත්ත විසුද්ධිය කියන්නේ නිවන නෙමෙයි. හැබැයි චිත්ත විසුද්ධියෙන් තොරව ලබන නිවනක් නම් නැහැ. මේ ආකාරයට විසුද්ධි හතම වෙන වෙනම ගත්තාම නිවන නෙමෙයි. හැබැයි ඒ විසුද්ධි හතෙන් තොර ලබන නිවනක් නම් නැහැ. මෙන්න මේ ආකාරයට පැහැදිලි කරාම සාරිපුත්යන් වහන්සේ අහනවා මේ පින්වත ඔබගේ නම මොකද්ද? සබ්‍රමචාරී ඔබ කොහොමද දන්නේ? එතකොට මන්තානි පුත්ත පුණහඳුරුත් වෙනවා මගේ නම පුන්න. සබ්‍රමචාරීන් මට මන්තානි පුත්ත කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ කියන්නේ මන්තානි බුමිනියගේ පුතා කියලා ආමන්ත්‍රණය කරනවා. එතකොට සාරිපුත්තන් වහන්සේ කියනවා අවත්නි ආශ්චර්යයි. අద్భుතයි. මනාකොට සාස්ත්‍රීය ශාසනය දන්නා ශ්‍රාවකෙක් යම්සේ කළ යුතුද? අන්න ඒ ආකාරයෙන්ම මේ මන්තානි පුත්ත පුණ්‍ය ආශ්මතුන් විසින් ඉතා ගැඹුරු ප්‍රශ්න දශ කතා වස්තුන්ට පිවිසෙමින් මේ දශ කතා වස්තුන් හා සම්බන්ධ කරවමින්ම යම් කිසි කෙනෙක්ට මන්තානිපුත පුණහඳුරු වගේ කෙනෙක් ලැබෙනවා නම් ආශ්‍රය කරන්න ඔවුන්ට මහා ලාභයක් හොඳම ලාභයක් ඒ සබ්‍රමචාරීන් මන්තානිපුත්ත පුණහාමුදුරුවන් පිරිසුදු රෙදිකඩක් හිසේ තියාගෙන හිස උඩින් පරිහරණය කරනවා නම් ඔළුවේ තියාගෙන පරිහරණය කරනවා නම් ඒත් ඔවුන්ට හොඳයි. කියන්නේ ඊතා ගරු ස්ථානයකට මන්තානි පුත්ත පුන්නහමුදුරම ගෙනහිල්ලා හොඳ වර්ණනාවක් කරනවා සාරිපුත්තන් වහන්සේ. ඊට පස්සේ සාරිපුත්තන් වහන්සේ කියනවා යම්බඳු අපිට මේ මන්තානි පුත්ත පුන්නස්තිවරයන් දකින්න ලැබුණත් ආශ්‍රය කරන්න ලැබුණද ඒක අපිටත් ලාභයක්. අපිටත් මහා ලාභ. එහෙම ඇහුවාම මේ මන්තානි පුත්ත පුන්නහමුදුරෝ අහනවා සාරිපුත්ත ස්තිරයන්ට අහනවා ආයුෂ්මතුන් මොන නමද? ආයුෂ්මතුන්ගේ නම මොකද්ද? මේ සබ්‍රමචාරින් ආශ්‍රිතුන්ට කොහොමද කතා කරන්නේ? කියනවා රත්නි මගේ නම උපතිස්ස. සාරිපුත්ත කියලා මට සබ්‍රමචාරින් ආමන්ත්‍රණය කළා. ඒක රූපසාරී බමිනියගේ පුතා. හාමුදුරුව දෙන්නම් බ්‍රාහමණ කුලේ. මන්තානි පුත්තු පුණහාමුදුරුව කියනවා දෙහෙවින් බුදුරජුන් වැළූ ආවගෙක් සමග සාකච්ඡා කරන්න මට මම දැනගෙන හිටියේ නෑ මේ පින්වත් සාරිපුත්තයන් වහන්සේ. දන්නවනම් මට මේ උපමාවත් වැටහෙන්නේ. මොකද ආශ්‍රමාංශය කියන්නේ Tamanටදී ගෞරව කරන කෙනෙක් ළඟ ඉන්නකොට තේරුම කියනා මිසක් විසුදු උපමාවල් වැටහෙන්නේ නැහැ ගොනිකක් කියන්නේ. එහෙම කියලා කියලා තියෙනවා. මොකද මෙන්න මේ බුදුරජාන් වහන්සේ ශාවකෙක් කියලා කියන්නේ දැන් Taman උසලා ඔළුව උඩින් තියපු සාරිපුත්තයන් වහන්සේව මන්තානිපුත්ත පොණ්ණාවුදුරෝ උස්සලා හඳ ළඟින් තිබ්බා කියලා කියනවා. මොකද ඇමතියෙකුට කියන්න තියෙන උසස්ම ප්‍රශංසාව මහරජුරෝ වගේ කියලා කියනවා. ගංගාවකට එහෙම නැත්නම් මහා වැවකට කියන්න තියෙන ලොකු උපමාව මහා සමුද්‍රය වගේ කියලා. මෙන්න මේ ආකාරයට උදාහරණ තියෙනවා ගොඩක්. ඒ වගේ ආවකීවුරු කරන්න තියෙන උසස්ම වර්ණනාව තමයි සාසුන් වහන්සේ වගේ. එන්න මේ උසස්ම උපමාවෙන් සාරිපුත්තන් වහන්සේට වර්ණනා කරලා කියනවා හරියට දැනගෙන හිටියනම් අපිට මේ උපමාවත් වැටහෙන්නේ නැහැ. ඒ වුණාට ආශ්චර්ය අద్භූතයි. හරියටම ශාස්ත්‍රීය ශාසනය දන්න ශ්‍රාවකෙක් යම්සේද අන්න ඒ ආකාරයෙන්ම මේ පින්වත් සාරිපුත්තයන් වහන්සේ දස කතා වස්තුන්ට එන ආකාරයටම ප්‍රශ්න ඇහුවා. ගැඹුරු ගැඹුරු ප්‍රශ්න දස කතා වස්තුන්ට පිවිසෙමින් ඇහුවා. යම් කිසි කෙනෙක් සාරිපුත්තයන් වහන්සේ දකින්න හම්බ වෙනවා ආශ්‍රය කරන් ලැබෙනවා නම් ඔවුන්ට මහා ලාභයක්. මහා ලාභයක්. මේ සබ්‍රමචාරීන් හිස උඩ පිසුදු වස්ත්‍රයකින් තියලා හිස උඩ තියාගෙන සාරිපුත්තන් වහන්සේ වාසය කරා ඔවුන්ට ලාභයි. යම්බදු අපිට සාරිපුත්තන් වහන්සේ දකින්න ලැබුණද? ඒ අපිටත් ලාභයයි. මනා ලැබීම. මෙන්න මේ ඉරෝ දෙන්නගේ මේ මහා තීනාස්සව මහරහතන් වහන්සේලා දෙදෙනාගේ හමු වීම අටකතාවේ වර්ණනා කරනවා මේ එකම ගල් ගුහාවක හම්බෙච්ච සිංහ රාජෝ දෙන්නෙක් වගේ මේ අන්දවනේ හම්බුණ මහා රහතන් වහන්සේලාගේ හමුවේ එකම භූමියකට පිවිසිච්ච ව්‍යාග්‍ර රාජ්‍යෝ දෙන්නෙක් වගේ එකම පාණ්ඩු කම්බල සෛලාසනයක ඉන්න ශක්‍රයෝ දෙන්නෙක් වගේ එකම නර වාහනයකට නැගිච්ච වෙසමුණි රජවරු දෙන්නෙක් වගේ යනාදි වශයෙන් මේ මහා පුරුෂෝ දෙන්නාගේ සමාගමේ හමු වීම අතිශයින් දරාරුම් බව අපිට එක්තු ගන්නනවා මොකද ඒ කාලේ මේ සාරිපුත්තයන් වහන්සේ කෙසේ වැඩින් නැද්ද මේ මන්තානිපුත්‍ර ස්තිවරයන් වහන්සේ කෙසේ වැඩෙන්නේ නැද්ද? උන්වහන්සේලාගේ දර්ශනයම කොයිතරම් නෝන තියෙන පුරුෂයෙකුට සද්ධා වඩන මහන්සිත් වඩන දර්ශනයක් වෙන්නේ නැද්ද කියන එක දැනගන්න තරම් අපි වාග්යවන්ත නැහැ. අන්න ඒ නිසාම තමයි මම හිතන්නේ මෙන්න මේ වගේ උපමාවක් කියලා තියෙන්නේ. මොකද එක සිංහයෙක් හිටියත් මිනිස්සුන්ට බය හිතෙනවා. ගාවත මේ සිංහයෝ දෙන්නේ කියනකොට මොන කතාවද නේද? ඒ වගේ අපිට හිතන්න තමයි මේ කියලා තියෙන්නේ. සමහරවිට හිතනවා මේ අට කතා සාහිත්‍ය මේ කියලා තියෙන්නේ කියලා. සමහර විද්වතුන් ලියනවා මේ තියෙන්නේ අටුවා සාහිත්‍ය කියලා. දැන් මට නම් හිතෙන්නේ මට හිතෙන්නේ මේ අපේ තියෙන චූටි මොලේට තේරුම් ගන්න බැරි තරම් විශාල දෙයක් තමයි මේ උදාහරණ වලින් කියලා තියෙන්නේ කියලා. මොකද සක්වලවල් ලක්ෂ ගණන් හොලවන්න පුළුවන්. දහස් ගණන් හොලවන්න පුළුවන්. දෙවියෝ බ්‍රහ්මියෝ අසංඛ්‍ය ගණන් කම්පා කරන්න පුළුවන් මහා පුරුෂයෝ මේ අපි වගේ දුර්වලයෝ නෙමෙයි මහා 이르දි තියෙන මහා බල තියෙන දෙවියෝ බ්‍රහ්මයෝ පවා ලක්ෂ කෝටි ගණන් හොලවන්න පුළුවන් කිසි කෙනෙකුට රෝම කූපයක්වත් හොලවන්න බැරි ඒ ලක්ෂ කෝටි ගණන් එකටවත් රෝම කූපයක්වත් හොලවන්න බැරි තරම් මහා බල සම්පන්න ගුණ සම්පන්න මේ මහා පුරුෂයෝ මේ අද සාකච්ඡා කරන්නේ. අපිට ඒ උන්වහන්සේලාගේ ඉරියාපතේ උන්වහන්සේලා ඇවිදින්නේ මොන ආකාරයටද උන්වහන්සේලා වැඩ ඉන්නේ මොන ආකාරයටද උන්වහන්සේලාගේ සිතුවිලි මොන ආකාරයද කියන එක හිතන්න කිට්ටු වෙන්නත් බැරි තරම් උසස් අන්න ඒක දැනෙන්න තමයි ওই උදාහරණ කියලා තියෙන්නේ ඒක පොඩ්ඩක් හරි දැනගත්තොත් ඒ උපදවන චිත්ත ප්‍රසාදය කල්ප ගණනාවක් කෙනෙක්ව අපායෙන් මුදවන්න තරම් ප්‍රබල චිත්ත ප්‍රසාදයක් කියලා චිත්තුප්පාදයක් කියලා කියන්න මේකේ අන්තිමට සඳහන් වෙනවා ඒ මහා නාගයෝ දෙන්න මේ මහා නාග කියලා කියන්නේ මහරහතන් වහන්සේලා නාග කියන වචනේ පාවිච්චි කරන තුන් ගොල්ලකට එකක් මේ නාගයන්ට සර්පයන්ට සර්ප වේශයෙන් ඉන්න නාගයන්ට දෙවනි නාග කියන වචන පාවිච්චි කරනවා මහා බල තියෙන ඇත්තුන්ට තුන්වෙනිව නාග කියන වචන පාවිච්චි කරනවා කෙලස් බිඳක්වත් නැති මහරහතන් වහන්සේලා. ඉතින් මෙතන සඳහන් වෙනවා ඒ මහා නාග ශ්‍රේෂ්ඨයෝ දෙදෙන ඔවුනොවුන්ගේ වචන සතුටින් අනුමෝදන් වුණා. मज्जीव निकाय प्रातः सूत्र